ශ්‍රද්ධා උත්සම්පන්න දිනවත් අපි අදත් සර්වඥාන් වහන්සේ විසින් පරිසම්පාද සූත්‍රයලා දේශනා කරන විච පාලි පාඨයෙන් කොටසක් අද දවසේ මාතෘකාව වශයෙන් ඉදිරියට තියාගත්තා මේක සූත්‍ර පිටකයේ සංයුත්ත නිකායේ නිදාන වර්ගයේ ඉස්සරහම මේ සදාන සූත්‍රය පටිච්ච සමුප්පාද සූත්‍රය මේක සර්වත්‍ය දේශනාවේ කාමත්ම ගැඹුරු උගන්වීමක්. ඒ වගේම ලෝකයේ එදත් මෙදත් විසඳා ගන්න බැරි ප්‍රශ්නයකට උත්තරය මේ තුර ගැප් වෙලා තියෙනවා. මේක උදු මූලධර්මමය උත්තරයකුත් පමණක් නෙවෙයි මූලධර්ම වාසික උත්තර සපයනට අමතරව ප්‍රත්‍යක්ෂ කිරීමෙන් ඒ ප්‍රත්‍යක්ෂ කරන්නා තුල හැබැයි හැබැයි වෙනසක් ඇති කරන්න පුළුවන් තරමේ ලොකු බලයක් ලොකු හාස්කමක් තියෙන ඉගැන්වීමක් මේ පටිච්ච සමුප්පාද. මේකෙන් සපයන්නේ උත්තරේ මේ ලෝකයේ හටගැන්ම ආරම්භකයේ කොහෙන්ද කියන එකයි. ඒක සාමාන්‍ය ලෝකයේ අන්‍ය ආගමික ගන්නකොට නිර්මාණවාදයක් ලෝක නිර්මාණවාදයක් නිර්මාපකයෙක් සර්වබලධාරී සියලු ව්‍යාසත් ව්‍යාපී සියලු දන්නා වූ සියලු බලතරත්තා වූ ඒකී වූ නිර්මාපකයන් ගැන සඳහන් කරනවා. ඉතින් එතකොට ඒක මූල හේතුව වුණොත් එimhe නිර්මාපකයාගේ මූල හේතුව මොකක්ද කියන ප්‍රශ්නේ ඉබේම වගේ මේ දර්ශනයට විශ්නකට බැරි ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා ඒක බොහෝ විට ඇදහිල්ලට යට කරන්න වෙනවා. නමුත් ඒ වෙනුවට සර්වජන් වහන්සේ මේ පටිච්ච සමුප්පාදය සියල්ලයි හටගන්න ඒ වගේම මේ හටගැන්මෙන් ඇති කරන දුක්ඛඳ විතරක් නෙවෙයි ඒ දුක්ඛඳ ගෙවන් කිරීම සඳහා නිරෝධයත් මේ මාර්ගය හරහා විස්තර කරනවා නිසා බොහොම බුද්ධ දේශනාවේ තියෙන ගැඹුරු හර පද්ධතියක් විදිහට තමයි පෙන්වන්නේ පටිච්චසමුපාදේ. ඒකේ අදහස කරන්නේ ඉති ඉමස්මින් සති ඉමස් ඉදං උපජ්ජති ඉමස් උපාදා ඉමං උපජ්ජති ඉදං නිරෝධා ඉමස්ස නිරෝධායි දන් නිරුද්ධති ආදී වශයෙන් මේ අතිකල්ලි මේ වන්නේය මේ හට ගන්නා කල්ලි මේ හට ගන්නේ කියන දප්පච්චේතාවය කියලා මේකට කියනවා සිංහලෙන් නිසා හට ගැනීම කියන පදේ සඳහන් කරනවා. ඉතින් මේ විදිහට ඒකේ මූල ධර්මයෙන් පෙන්න දීලා ඒක ගින හැරපෑම පිණිස ඉදිරිපත් කරන්නේ ද්වාදසාංගය තමයි සාමාන්‍ය සමති වශයෙන් ප්‍රසිද්ධ. ඒකේ කොටසක් තමයි ඉන්ද්‍රිය තියාගත්තේ අවිද්‍යාව පත්‍ය සංඛාර සංකාරපත්‍ය විඥාන විඥානපත්‍ය නාම රූපං ආදි වශයෙන්. ඉතින් ඒකෙදී ඊයේ අපි විඥානීය නිසා නාම රූප හට ගන්නවා කියන කොටස හැකිතාක් තුරට භාවනා කරන්න එක්පැත්තෙන් අස්පනා පිට පරියන්කේකදී අත්දකින්න පුළුවන් ක්‍රමයකට සාපේක්ෂ කරලා විතර ගන්න උත්සාහ කළා. ඒකට හේතුව සාමාන්‍ය පොතක් දිගාරලා බැලුවොත් මේක විස්තර කරන්නේ මේ ජීවිතයේ මරණයේදී විඥානය විලීලා ගිහිල්ලා ඊ ගාබට තියෙන නාම රූපේ බැසගත්තට පස්සේ ඒක පටිසන්ධි විඥානය කියන ක්‍රමයටයි සම්මත අර්ථකථනය තියෙන්නේ. එතකොට මේක අවබෝධයේදී මේ ජීවිතෙන් ගිලින මොහොත සහ ඊගාව ජීවිතේ හට ගන්නා තන අතරමැද ප්‍රත්‍යක්ෂ කළ හැකිද නැත්නම් භාවනාවකින් මාර්ගඵලයක් ලබන වෙලාවේදී මේක සාන්දෘෂ්ටික වශයෙන් හෝ අකාලික වශයෙන් ප්‍රත්‍යක්ෂ කළ හැක්කක්ද කියන මේ ධර්ම ඇතුලේ උනා ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා මීට වැඩිය මේකෙම තවත් සූක්ෂම වූ කාර්තකතනයක් මේ හිතක චිත්තක්ෂණය කියලා ඊගා චිත්තක්ෂණ මාරු වෙනකොට සිදු වෙනවා ඒකේ තක්ෂුත්‍ර මට්ටමේ සිද්ධ වෙනවා අර විශාල මට්ටමේ සිටින එක. ඉතින් අපි මේ විපස්සනා භාවනාවකදී අර්ථ දෙනකොට ඒ පුළුවන් තරම් බලනවා මේක චිත්තක්ෂණේ කියලා ඉගේ චිත්තක්ෂණ මාරු වෙනකොට මේ සිටින විඥානය නිසා ඒ නාම රූප හට ගැනීම කියලා. එතකොට ඒ විඥානය නිසා නාම රූප හට ගන්නවා කියනකොට මේ ධර්ම ප්‍රසූත කරන වාගේ යමක හට ගැනීමක්ද නැත්තම් මේ තියෙන දේවල් වලින් එකක් යෝජනා ස්ථිරත්වයෙන් වළංගු කර ගැනීමක්ද කියන දෙක තමයි අපට කියන එක තමයි අපට මෙතනදී වටහා ගන්න යුතු වෙන්නේ දුෂ්කරතාවයකටපත් වෙන්නේ වටහා ගන්න පුළුවන් ද කියන එක. නිදර්ශනයක් වශයෙන් ගත්තේ අපි සක්මන් කරගෙන ඉන්නකොට ආයේ පවත්තන හිත එහෙම නැත්නම් විඥාණය කාය විඥාණය වශයෙන් සඳහන් කරනවා. ඒක ඊගාවට හදිචේකදී හිත පිට යෑමකදී රූපයක් නිසා සද්දයක් නිසා වේදනාවක් නිසා කාය විඥානයේ වෙනුවට චක්කු විඥානයක් වාට මාරු වෙනවා සෝත විඥානයක් වාට මාරු වෙනවා අන්නේ මාරු වෙනකොට මේ තිබිච්ච නාම රූප පද්ධතිය එතනම ඡය වෙලා අලුතෙන් ඇහි බැලීමේ වෙන නාලිකාවකට විඥානේ බොහොම ශීක්‍රයෙන් වෙනස් වෙනවා ඇසීමේ නාලිකාවට වෙනස් වෙනවා. ඒතර බැලීමේ නාලිකාවට නැත්නම් බැලීමේ පැත්තට යනවත් එක්කම වර්ණ රූපය කණේ උපයත් දෙක ඊටමත් වැදගත් නැත්නම් මුලිච්ච වෙන මොන දේ පාටපත් වෙනවා. ඇහිීමේ පැත්තට එහෙම යොවුනොත් ශබ්ද තරංගයක් කණේ උපයත් මුලිච්ච වෙනවා එල්ල වෙනවා. ඒ වෙනුවට කරමින් ගිය පයේ තිබිච්ච කාය විඥානේ ගිලියමත් එක්කම පයේ තිබුණු දැනුම හෝ පොළොව පිළිබඳ දැනුමෙන් අපි සමගන්න. සමගන්න සිද්ධ වෙනවා. මේක නැති වෙනවත් එක්කම අතෙන් හිත මාරු වෙනවා. මෙන්න මේ මාරු වීමේදී ඉස්සර වෙන්න විඥානයේ නිසා මනෝ කුබ්බංගමා ධම්මා මනෝ සෙට්ඨා මනෝමයා කියලා ඊගාවට පහළ වෙන ඇහැ හෝ රූපය සද්දේ හෝ කන වළංගු භාවයටපත් වෙන්නේ යෝජනා ස්ථිරත්වයටපත් වෙන්නේ මනස ඒක තෝරගත්ත නිසා තෝරගන්නවත් එක්කම ඒක වළංගු භාවයටපත් වෙනවා මේක සාමාන්‍ය ලෝකයේ තියෙන සම්මත ගොරෝසු දෙයක් එක්ක ගත්තොත් ඉස්සර රජ කාලේ තිබිලා තියෙනවා ස්වයංවරය කියලා විවාහ ක්‍රමයක් කුමාරයෙකුට කුමාරිකාවන් තෝරා ගැනීමේදී රාජ්‍ය සම්මත ක්‍රමයක් තමයි ඒ අදාළ අපේක්ෂිකාවන් නැත්නම් කුමාරිකාවන් ගොඩක් ඉදිරිපත් කරලා ඒ කුමාරයාට ඒක ස්වයං වදේ කියලා තමන්ගේ රුචි අනුව තෝරන්න ඉඩ දෙන එක. ඒ තෝරපු යම් කිසි කෙනෙක් වෙනවාද එයා මහේස්තාවක් බාටපත් වෙනවාද ඒක කිනාද කට්ටිය නිකම් නිකම් මේ පෙරදිච්ච අපේක්ෂිකාවන් අපේක්ෂකයන් බාටපත් වෙනවා. එහෙම නැත්නම් අපි ඔය පොඩි කාලේ පොඩි උන්ට ඉඳුල් කට ගන්න දවසේ ඒ පොඩි එකා කැමැති දේවල් ගොඩාක් වටේට තියලා පොඩි එකක් නැතිනම් ගෙනත් තියෙනවා. ගෙනත් තියලා යා මොනවද තෝරන්නේ කියලා. අපලන්නේ මොකද්ද කියලා බලලා ඒ අනුව ඒ ඉදිරි ගමන ගැන දෙමාපියෝන් අදහසක් ගන්න. ඉතින් මේ වගේ තෝරන්න දුන්නාම ඒ තෝරන දේ ඒ සිද්ධියේ දිදුලන දේ බවට බලවත් දේ බවට බලංගු දේ බවට යෝජනා ඉස්තර වෙච්ච දේ බවටපත් වුණාට පස්සේ කතාව යන්නේ ඒක දිගේ විතරයි අනික අය ඔක්කොම අපේ මතකයෙන් අවධානය ගිලිහෙනවා ඒක මෙන්න මේක කොයි එක තෝරනවද කියන එක අහඹයක් නිසා කොයි එක තේරෙනවද කියන එක පූර්ණිකමකට බැරි නිසා අපේ ජීවිතය හරිම සුන්දරයි හැම වෙලාවකම හැම වෙලාවෙම මේ වගේ අපිට විකල්ප රාශියක් තියෙනවා කොයි එකද තෝරන්නේ කියලා ඉතින් ඕක කියනකොට මට මතක් වුණා hina වෙන්න කතාවක් මේකටත් මම හිතුව අල්ලලයි කියලා. ඒක කුමාරයෙකුට රජව කෙනෙකුට හිටියලු මේ විසුණුනාස්ලා උඩකින් මෙතෙදි කුමාරිකාව 6 දෙනෙක්. 6 දෙනෙක් ඉඳලා තියෙනවා. 6 දෙනාම විවාහ ප්‍රාප්තයි. ඒ කියන්නේ හොඳ කල වයස ඇවිල්ලා ඊට පස්සේ රජුරෝ ප්‍රසිද්ධ කරාට පස්සේ වෙන දේශයකින් ආවලු ඉතාමත්ම ලස්සන කඩවසම් කුමාරේ අනංග කුමාරයෙක් කියලා. පස්සේ රජුරෝ අර 6 දෙනාට කියලා තියෙනවා. ඔයගොල්ලෝ යම් ආකාරයකින් හිතියොත් ඒ කුමාරයාගේ හිත ගන්න පුළුවන් ද ඒ ආකාරයට ඉන්නේ කියලා. ඉතින් ඊට පස්සේ මේ හය දෙනා ඒ කුමාරයා එන දවසේ එක කුමාරිකාවක් ඊටාමත්ව දක්ෂයිලු ඇඳුම් අහන්න එයා ලස්සන ඇඳුමක් අඳගෙන හිටියලු සිත් පැහැරලා. අනික කුමාරිකාව දක්ෂයිලු ගේ දොර ගෝපාණ්ඩ ගෘහාලංකාරයට. එයා ඊටාමත්ම ලස්සනට ඒ හම් වෙන කාමරේ හදලා තිබ්බලු සිත් පැහැර ගන්න විදියට. අනිත් එක්ක නැතාමත්ම දක්ෂයිලු උයමනට එයා හදලා තිබුණලු බොහෝම රසවත් මිහිරි. අනිත් එක්ක දක්ෂයිලු ගාඩන් එක හදන්න එයා ලෑන්ඩ්ස්කේප් කරලා තිබ්බලු. ඒකට බොහෝම ලස්සන හීට් ගන්න. එතකොට මෙහෙම මේ විදිහ එක එකන හදලා දැන් ඉතින් කුමාරයා ආවා. කුමාරයා ආපුවාම අනිත් එක්කන බොහෝම දක්ෂයිලු වාගන්තු කැම්පිලි ගන්න. එයා ගිහලා පිළිගත්තා. අනිත් එක එක එක පෙන්වුවාට පස්සේ කුමාරයාට ඒ හැම කෙනෙක්ම ගිහිල්ලා කුමාරයා ඉදිරියට ඒ රංගනේ රඟපාලා කිව්වලු ලෝකේ කවුරු හරි ඉන්නවනම් හොයන්න කියලා මට වැඩි ආගන්තුකයන් පිළිගැනීමේ දක්ෂයි. ඉතින් කුමාරයා කියනවා අත්ත වශයෙන්ම මේ ආගන්තුකයන් පිළිගන්නේ නැත්නම් බොහොම දක්ෂයි. ඊට පස්සේ ඇඳුම් අඳගත් එක කියලා කිව්වලු මෙන්න මම මහකට ඇඳුම මමත් ලස්සනයි ඇඳුම් වලින් මට වැඩි මහාන පුළුවන් කෙනෙක් ලෝකේ ඉන්නවා කියලා. පාවිච්චි කරතෝ නැහැ කියලා. නැහැ කියලා කිව්ව පාර හිත ගත්තා. අනිත් එක නෑකෝල මේ මම මේ කාමරේ හැදුවේ මේ ඉන්ටීරියර් ඩෙකොරේෂන් එක මේට වැඩි ලස්සනට හදාන්න පුළුවන් එකක් චාම් චාම් මේ රජගෙ දෙන්නේ බෑ. ඒ කැම දීපෙක් නෑකෝල මම යුවේ කැම කාලා. ඉතින් වත්තේ යන හණේ කනා ගිහිල්ලා කිව්වලු මේින්ට වැඩි ලෑන්ඩ්ස්කේප් ඊට පස්සේ බලන් ගියාම එක කුමාරිකාව ඉන්නවලු බාලමෙක්කනා මොනවාක්ක කිව්වේ නැති. ඉතින් කුමාරයා කිව්වලු දැන් එක එකනා ඔයා මොකද්ද දක්ෂ කියලා. ඊට පස්සේ කිව්වලු මේ පස් දෙනා දෙක ඉන්න එක තමයි මගේ දක්ෂ. ඉතින් කුමාරයා ඒ කුමාරි තෝරගත්තා. ඒ වගේ තමයි විඥාණයටත් ওই 6 දෙනාම ඇවිල්ලා නානා ආකාර ඒවට කියන්නේ බහුරූපෝලම්පාන. නානා ආකාරයේ විඥාණය උදුර ගන්න හදනවා. අපි අවධානය භාවනාව යනකොට වම දකුණ වම දකුණ කියන මේක හරි එක විදිහක නීරස වෙනවා ටික වෙලා කරන. එතකොට ඇහැ රූපත් එක්ක ගනුදෙනුවක් කරගෙන මුතම රූපයයි මේ වෙලාවේ පේන්නේ දැක්ක නැත්නම් බලන්න ආය වෙලාවක් හම් වෙන ඕනක පැත්තක දාලා මෙහෙට එන්න කියලා ඇහැට අවධානය යොදන්න. එතකොට අර භාවනා කර කර ඉන්න මූල කර්මස්ථානේ වෙනුවට ඇහි බැලීම බොහොම ශීලාරයක් දනවන නවතාවයක් දනවන පැත්තට ඇද යන්න ඉඩ තියෙනවා. ඒකම කන සද්දයක් එක්ක සම්බන්ධ කරගෙන අර වගේම ප්‍රයත්නයක් ගන්නවා විඥානයේ අවධානය ලක් කරගන්න. ඒ ඔය අර බලන වම දක්නටත් වැඩිය අර යාර පෙන්වන්න හදන රූපෙටත් වැඩිය මම පෙන්වන්න හදන සද්දේ ලෝක වටිනවා. මේක කලාතුරකින් හම්බෙන සද්දයක් එන්න මගේ ගන්න කියලා. ඒකට නාසය ඊගාට දිව ඊගාට කය කය කියන්නේ පය හැපෙන තැන් වල පිටතෙන් ඒ වගේම හිත විවිධ කල්පනා. මේ දේවල් වලින් අර අවධානය ඉල්ලනකොට විඥාණය තාම එකක්වත් තෝරගත්ත නැති තාක්කල් විඥාණයට පුදුමාකාර අධිකාරී ශක්තියක් තියෙනවා. අර හය දිනාගෙම හදබල ඉල්ලුමට ලක් වෙලා ලොකු ඩිමාන්ඩ් එකක් එනවා. ඊට පස්සේ විඥාණය දැන් තෝරන්නේ මේ හයෙන් කොයි එකද කියනවනම් එකක් විශ්වාසයි කවදාකවත් මධ්‍යම ප්‍රතිපදාව නෙමෙයි. ඒක නම් 100ට 200ක් විශ්වාසයි. තෝරන්නේම එක්ක තණ්හා වඩවන දෙයක්, එක්ක මාන්න වඩවන දෙයක්, එක්ක දෘෂ්ටි වඩවන දෙයක්. ඒ නිසා පුහුණුවක් නැති මනස කියලා කියන්නේ භාවිත මනසක් නැති දේ මේ වෙලාවට මේ කොයි අතට ඇදෙනවද කියන එක එන්නත යාගේ න්‍යාය එහෙම නැත්නම් කාගේ න්‍යාය පත්‍රයේද හිත වැඩ කරන්න බැලුවොත් එහෙම තන්නේ ක්‍රම මාර්ගපක්ෂයි තන්නේ ක්‍රම කෙලෙස් වල දුවයි. ඉතින් ඒක නිසා අපි භාවනාවකදී බලාපොරොත්තු වෙන නරකයි මේ හිත ගිය දවසේම ආනාපානෙ දිගටම යයි. සක්මණේ වම දකුණ දිගටම යයි. නැත්නම් එදින්දා වැඩ කරනකොට සතිය ධාරාවක් විදිහට තියෙයි කියලා. වෙන්නේත් නැහැ වෙන්න අවශ්‍යයක් නැහැ. අපිට දැනගන්න තියෙන්නේ හිතේ තියෙන මේ විදියට මේ එලිපත් ඉන්න බලලා වගේ එහෙට පණින්ද මෙහෙට පණින්ද කියලා දැනගන්න ගතිය තියෙන තාක් දැනගන්න තාක් අපිට හිතන්න අමාරුයි විඥානජ ඇදහියක් අද කියලා. එතන මට සුභසිතිය පිනිසද තියෙන්නේ කියලා දැනගැනීම වෙන කවුරු හරි අපිට කිව්වනම් අපි කියාවේ මිශ්‍ර කතාවකට මගේ හිත මට විශ්වාසයි. මම වැඩ කරන්නේ මං හිත කියන විදියට තමයි. මේක මගේ හිතලුව මේක මගේ මන අපේ මට තියෙන එකම ආන වෛද්‍යවාසිකම තමයි මගේ මන අපට වැඩ කරන්නේ කියලා අපි ඔලොමල වෙනවා. ඒ වෙනුවට බුදුරජාන් වහන්සේවත් තමයි සර්වඥතාඥාණින්වත් ඇවිල්ලා විඥානයේ මෙච්චර චපල බවක් විඥානයේ මෙතරම් ෂට බවක් විඥානයේ මෙච්චර මායාවික බවක් කියන්නේ නැතුව කියන එක පේනවා. මේක ඇරීම සඳහා අපි කියමු ආනපාන දුන්න නැත්නම් සක්මන් භාවනා දීලා ඉතින් මේ කරගෙන යනකොට හිත පිට පනිනවනේ. ඒක පිට පනින එක. ඒක ඉතින් අපිට මොනම තාලෙකවත් නතර කරන්න බෑ. අපිට පුළුවන් ඉන්නේ වැඩි වැඩියෙන් හිත යොදන්න යොදන්න අර හිත පටිනක පයින්කතිය දැක ගැනීම හෝ නැත්නම් හිත කීකරු කරන අල්ලගත්ත වෙලාවේ අරමුණේ ටික වේලාවක් ආස්වාස් ප්‍රස්වාසයේ අපි ළඟනේ තියා ගන්න ගන්න උත්සාහය තමයි. ඒක හරි යොදන යොදන කාලයට අනුව ප්‍රයත්නයේ අනුව සමානලට වම දක්න අවු වෙන්න පුළුවන් චිත්තක්ෂණ කීපයක් ආනපානය අහුවෙන්න පුළුවන් පිම්බීම හැකිලිම අහුවෙන්න පුළුවන් ඒ කොච්චර කරත් මේ හිත පිටපණින එක නම් මොන්නේ જાතියෙන්වත් නතර වෙන්නේ ඒක නිසා අපිට දැනගන්න අවශ්‍ය වෙනවා මේ විඤ්ඤා නාම රූපච්ඡා මේසා විඥානපච්චය නාම රූපං කියනකොට මේ හිත ඊගාවට වළංගු කරන්නේ ඊගාට යෝජනා ඉදිරි කරන්නේ කුමන නාම රූපේද කියන එක මේ චිත්තක්ෂණ කියන්නේ. ඒක හරියට කියනවා නම් අහසේ වලාකුළු බර වෙලා අකුණු විදුලි කොටන වෙලාවේදී බලාගෙන හිටියොත් ඒ වෙලාවේ කොටන විදුලියේ ඡාපය දුවන්නේ මෙහෙමයි කියලා කියන්නේ. ඊ ගාවට විදුලි ඡාපය දුවන්නේ කීයනි චිත්තක්ෂණයේද කොයි දිහාවටද කොච්චර බලවත්ද කොච්චර සද්දද කියලා කද්දාකම කියන්නේ. ඒ මොකද ඒ ඒ අකුණු විදුලි කොටන්න චිත්තක්ෂණයකට කලින් ඕ ඒකට ලෑස්ති වෙච්ච ගතියක් අහසේ නැහැ. කොටල ගිය ගමන්වත් අහස කිසිම ලකුණක් ඉතුරු වෙන්නේ නැහැ. ඒක විදුලි වේගයක්. විදුලි වේගයක්. ඒ වගේ තමයි මේ විඥානය කොයි එක තෝරනවාද කියලා ගත්තාම මේ විඥානය තමයි ඊගාවට අපි සාමාන්‍ය සම්මතය දාලා බැලුවොත් වළංගු භාවයටපත් වෙන යෝජනා ස්ථිරත්වයටපත් වෙන නාම රූපය නම් කිරීමේ කටයුත්ත විඥානය මෙතන කරන නිසා නාම රූප පත්‍ය විඥානං කියන මේක නම් මේ මාර්ථකතනේ මේකේ භාවනාදි බලතයි. මේක බොහෝ කල් භාවනා කරනකොට අත්දකින්න පුළුවන්. හැබැයි මේ දෙයක් බලන්නම් සතිය සති ධාරාව සති බලයක් බවට පත් වෙලා තියෙනවා. හිත කැඩීම පිළිබඳව සිත සලාගන්න නැතු ඉන්න ඕන. හිත හිත කලබල කරගන්න අරකයි. ඒ වෙලාවේ බලන්න ඕනේ හිත කැඩීමක් සිදු වෙන තැන විශාල ධර්ම කොටසක්. මේ විඥානේ විල කොයි නාම රූපේද අඳුරගන්න. නැත්නම් අර අනංග කුමාරයා කොයි කුමාරද තෝරන්නේ කියන එක ඒක අහඹයක්. ඒ බුදුමිනි ස්වාමීන් වහන්සේ කියන්නේ අපි බුෆේ ඩයට් එකට ගියාට පස්සේ අපි ඒ ආමේෂ ගොඩක් දේවල් තියෙනවා. මේ ගොඩක් ආහාර ජාති. අපි තමන්ගේ පිඟානට බෙදා ගන්න ටික තමන් එක්ක යන සෞර්ධයෙන් තීන්දුව වෙන්නේ. තමන්ගේ රුචි කාර්යයන් හැදියට තමන්ගේ පෞරුෂත්වය හැටියට තමන් කොටස් බෙදා ගන්න. ඊට පස්සේ මේසෙකට ගිහිල්ලා හෝ හිටගෙන හෝ කනකොට තමන්ට රස දැනෙන්නේ තෝරගත්ත ටික විතරයි. ඒකලියල අපි මේ මේසෙන් කෑවයි කියලා කිව්වට අපිට ඇත්තටම මේසෙන් ඊටාම ආහාරයේ සුළු කොටසක් තමයි රස බලන්නේ. රස බලපු කොටස පමණමයි බොක්කට යන්නේ. ආමාශයට යන්නේ. ඒ ටික විතර තමයි දිරවන්නේ. ඒකෙන් එන ඕජාව පමණමයි ශරීරගත ඒ කාපු දේ ඒ තෝරපු දේ තමයි අප්‍රත්‍ය දෙයක් නම් වේසක්පත් වෙනවා. ප්‍රත්‍ය වූ පෝෂණීය දෙයක් නම් තමයි ආහාරයක් වඩපත් වෙනවා. ඒක මේ පුද්ගලයා තමන් පිළිබඳව තමන්ගේ දෞක්‍ය පිළිබඳව උනන්දු කෙනෙක් උනත් ඇත්ත වශයෙන්ම තමන්ගේ ශරීරයට සප්පායදී අසප්පායදී මොනම මනසකට කියන්න බෑ. ඔය විවිධාකාර නන්ලයිතු තියෙනවා මේ ලෙඩේට මේක හොඳයි මේ ලෙඩේට මේක හොඳයි කියලා මේ ඔක්කොම යෝජනා ප්‍රමණයයි සප්පාය සප්පාය වෙන්න පුළුවන්. ඒ නිසා මේ වගේම එකක් හැම චිත්තක්ෂණයකම කියන නිසා අපිට ආධ්‍යාත්මික වශයෙන් න්‍යාය පත්‍රයක් නැහැ කියලා අත්දැකුස්සල පිළිගන්න. අපි මේ ආධ්‍යාත්මික ගමනේ, අපේ ආගමික ගමනේ, අපේ මේ සදාචාර ගමනේ මොනම විදිහකවත් අපට න්‍යාය පත්‍රයක් නැහැ. දෙක ඒක නිසා බලාපොරොත්තු සුන් වෙනවා නමුත් ඊගා චිත්තක්ෂණය නිවන් දකින්න පුළුවන්කම මේ චිත්තක්ෂණය කොච්චර කෙලෙස් වුණත් සම්පූර්ණ වෙලයි. මොකද ඊගාවට හම්බෙන්නේ ආයෙත් කෙලෙස් නැති තැනකින් පටන් ගන්නවා. අරගෙන බොහොම ශීඝ්‍රයෙන් කෙලෙස් බවට පත් වෙනවා. ඒ නිසා අලුතෙන් පහළ වෙන නාම රූපය. අපි හිතනවා මේ වම්මේ දකුණ කිය කියා කාය පොට්ටබ කාය විඥානේ පැවතිච්ච හිත පොට්ටබ්බේ පය වැටෙනකොට වැච්ච පොට්ටබ්බේ බල බල ගිහිල්ලා ඇහි පහළ වුණා. දැන් රූපයක් පේන. පේනකොටම සතිමත් වෙනවා කියලා හිතනවා. අලුතෙන් දැන් නාම රූප වෙලා තියෙන විඥානයේ නාම රූපය විඥානයේ තෝරාගෙන තියෙන යෝජනා ඉස්තර කරලා තියෙන දැන් කය පයට වැදෙන පොළව නෙවෙයි. ඊවර නෙවෙයි. ඇහැට වැටිච්ච රූපයක්. ඒ රූපේ එන්නකොටම පශ්චාත්තාප වෙන්නේ නැතුව ඉරියාපත සංධියක් වුණා ඉතින්ති කලකොල වෙන්නේ නැතුව අවදි වුණා නම් ඒ යෝගාවචරයට ඉංගියක් වශයෙන් සර්වඥාන්සේ සඳහන් කරලා තියෙනවා ඊ ගාවට එන නාම රූප වශයෙන් එන වර්ණ රූපය කියලා කොට අපි පාලියෙන් සඳහන් කරන්නේ වර්ණ රූපය එහෙම නැත්නම් රූපාරම්මණය කියලා කියනවා මේක යේන අංගයේ ලේන නිමිත්තේ යේන ආකාරයේ යේන උද්දේශයේ කියලා මේකේ අංග නිමිටි ආකාර සහ මේකට කියන නම කියන හතර ආකාරයක් සම්පූර්ණ වෙනකම් මේක මතකෙට යන්නේ නැහැ කියලා බුදුහාමුදුරු කියනවා. ඇහැට ගැනිච්ච පමණින් ඒ දේ අපිට ගෝචර වෙන්නේ නැහැ. ඒක අපිට මතකෙට යන්නේ නැහැ. මේක දැක්කයි කියලා ඉස්සරහට වැඩ ගන්නත් බෑ. ඒ නිසා ලිංග ආකාර නිමිත්ත සහ උද්දේශ කියලා මේ ටික දැකීම මේ ටික ඉතිර වෙන්නවා. යෝජනා ඉතිරත්වයේ කියන වචනේ මම දිගටම පාවිච්චි කරා මම ඒක දැන් පාවිච්චි කරනවා ඒකේ අර්ථය වශයෙන් යෝජනා වෙන එක යෝජනා කරන එක විඥානය විසින් කරනවා මට රූප මට පය පය හැප්පෙන බලන්න ඕනේ මට රූප බලන්න ඕනේ කියලා ඔන්න යෝජනා කරනවා ඒක ස්ථිර වෙන්න ඕනේ මගේ රුචිකත්වය හරහා මගේ පෞෂත්වය හරහා මගේ ඇබ්බැහි හරහා ස්ථිර වුණා ඒ රූපෙම ඊගාව චිත්තක්ෂණයට බලනවා නැත්නම් අපිට ආයෙ පායට යන්න පුළුවන්. ඒ චිත්තක්ෂණ ආශ්‍රය බලන. ඒ චිත්තක්ෂණ ආශ්‍රය බලන මේකට චිත්තක්ෂණ හතරක්වත් ලිංග වශයෙන්, නිමිති වශයෙන්, ආකාර වශයෙන්, උද්දේශ වශයෙන් හතර ධරයක්වත් එක තැන කෙටුනොත් තමයි හිතට වැටෙන්නේ දැන් මම රූපයක් දකිනවා කියලා. මතකෙට යන්නේ. යම් ආකාරයකට රූපෙට ගිය ගමන් යෝජනා වෙච්ච ගමන් සතිය පිහිටවලා නෑ මට ඕනේ නෑ. මම ඉන්ද්‍රිය සංවරය කරනවා. මම ওই පේන පේන රූප බලන්නේ නැහැ කියලා හොඳ සත්‍ය බලයක් තියෙන කෙනෙකුට ඕනනම් ආපහු මූල කර්මස්ථානට එන්න පුළුවන්. එතකොට යාට තේරෙන්නේ නැහැ දැක්ක ගෑණියක්ද පිළිමියෙක්ද ළඟට එන එකක්ද දුරට යන එකක්ද ප්‍රියද මනාපද නැහැ. හිත ගැස්සිච්ච බව දන්නවා. ඥාන සුද දැක්ක විතරයි අප වෙනවා. මේක සාමාන්‍ය අභිධර්මයේදී නැත්නම් අපේ අටුවා යුගයේදී විස්තර කරනවා භවංග චලන භවංග උපච්ඡේද පංචද්වාර වජ්ජන සම්පටිච්ඡන වත්තපන කියලා පියවර හතරකේ විස්තර කරනවා අපේ හිත අයෙන් සක්මන් කරන හිතේ නිදලා හැම ඉවර වෙනකොටම ඒ අභිධර්ම ක්‍රමයට මගේ නාහට පම් මේ වගේ උත්තර මම මේ පෙන්වන්න හදන්නේ තවත් මේක පෙන්වන ක්‍රමයක් විතරයි මේ මම අදහන දෙයක්වත් මගේ ෘචිවත් නෙමෙයි පොතකින් තියෙන එකක් මම පෙන්වන්න හදනවා වෙන පැත්තකින් පෙන්වන්න. ඒ භවංගයේ හිතන හිත ඇවිල්ලා රූපාරාමණයකින් වදිනකොට මකුළු දැලේ පොඩ්ඩක් මොකක් හරි වැදුනා වගේ මකුළු වලට තේරෙනවා කොහෙද හෙල්ලුවක් ආවද දැන් සතියක් ඇවිල්ලා වැදුනා කියලා. වැදිච්ච ගමන් හිත අයේ තිබුණ හිත දැන් ඔන්න මැදට ඇවිල්ලා ආ ඊගාව චිත්තක්ෂණයේදී අරමුණ ගන්නකොට පය ගන්නවද රූපයක් ගන්නවද කියලා රූපයක් ගත්තා නම් රූපේ ගන්නකොටම රූපය ඇවිල්ලා වදිනකොටම මකුළු දැල හෙල්ලෙන ගන්න. එයා ඊට පස්සේ ආවර්ජනයක් කරලා බලනවා මේක ඇහෙන් ආවේ කනෙන් ආවේ නාසයෙන් ආවේ දිවෙන් ආවේ රසෙන් ආවෙන්ද අයින්ද ආවේ කියලා. ඉතින් මෙතනදී ප්‍රකට දේ ගන්න ඉඩ තියෙනවා. රුචි දේ වෙන්න ඉඩ තියෙනවා. කොයි හරි හැම එකෙම එමින් තියෙනවා. ආපදාගත වෙමින් තියෙන අරමුණු හිත ඒ තියෙන එකෙන් අපි හිතමු දැන් රූප අරමුණක් ගන්න. රූප ආරම්භණයක් ගන්නකොටම හිත විස්තරලෙනවා චක්කු විඥානය බව. විඥානයක් තිබුණ හිත විස්තරලෙනවා චක්කු විඥානය බවට. ඒ චක්කු විඥානය බවටපත් වෙනකොටම සෝත විඥානය, ඝාන විඥානය, කාය විඥානය, ජීව විඥානය බවටපත් වෙන බැරි තත්ත්වයක් තිබීම සිද්ධ වෙනවා. මොකද විඥානෙට එක සැරේට එක අරමුණක් යන්න පුළුවන්. විච්ඡ ගමන් ඒ පංචත්වාර වචනේ සම්පටිච්ඡනයක නොයා ගිහිල්ලා අනේ මම අර කර කර හිටපෝ පයේ ලැබෙන අත්දැකීම හරිම කම්මැලි හරිම නිරතයි හරිම නිදිමතයි මේට වැඩිය මේක හරි සෝක් කියලා අර රූපේ සම්පටිච්ඡනය කර සම්පටිච්ඡනය පිළිගැනීමක් කරනවා සම්පටිච්ඡනය කරලා ඒක ස්ථාපිත කිරීමක් කරනවා වොත්තපණය කියලා ස්ථාපිත කිරීමක් කියන්නේ සීලක කාර්යය. අපර සීලක ගන්නවා මේකේ මම නිමිත්ත දැක්කා, ආකාරය දැක්කා, සටහන දැක්කා, ಉದ್ದೇಶය දැක්කා මේ අසවලා. මේ අසවල් පාට, මේ අසවල් හැඩය, මේ ප්‍රිය දෙයක්, අප්‍රිය දෙයක් කියලා අර පරණ මතකයත් එක්ක සම්බන්ධ කරලා ආකාර, නිමිත්ත, ಉದ್ದೇಶ, සටහන් දැනගත්තට පස්සේ ඒක දිගේම ඉතින් ප්‍රිය දෙයක් නම් ඒ හිත දිගේ ඇදගෙන යනවා. ඒක නිසා එකම රූපයක් වුණත්, හදිස්සිය පාළ වෙන රූපයක් වුණත් මතක සටහනට යන්න නම් ස්ථාවර වෙන්න නම් ඒ අලුතෙන් පහළ වෙච්ච නාම රූපේ වුණත් ඒ විදිහම චිත්තක්ෂණ හතරක් පහක්වත් දුවනවා. දිව්වේ නැත්තම් අපිට ඒක ගෝචර වෙන්නේ නැහැ. ඉතින් අපි මෙන්න මේ මේ කට මේ මේ අපි ඉගෙනගත්ත මේ කාරණාව අපේ භාවනාවේ මානසිකාරය කියන ධර්මය වඩා වර්ධනය කිරීමට උදව් කරන හැටි බුදුහාඳුරෝ මේ ටික කිව්වට පස්සේ කියලා දෙනවා. සක්මනේ ඉන්න ඕනේ. හිතට යන්න ඕනේ පිටට රූපෙට යන්න ඕනේ නෑ කියන අදහසක් තියෙන යෝගාවචරය ගැන කතා කරමු. එයාට ඕන කරලා තියෙන මේ සක්මනේ කෙලවට යනකොට රූපේ දිග තියෙනවා. නමුත් මම යන්න දෙන්නම රැක ගන්නවා කියලා කිව්වොත් බුදුරජාණන් සඳහන් කරලා තියෙනවා චක්කුණා රූපං දිස්වා න නිමිත්තක් ගායි හෝති නානුභ්‍යංජනක් ගායි හෝති යත්වාදි කරන මේතං අසංගතං විරන්තං උප්පජ්ජති පාපක අකුසල ධම්මා ධත්ත සංවරාය ආපච්චති. බුදුජානන්සේ කියනවා මේ මේ මේ බණක් අහලා සුචිමේ වශයෙන් භාවනාවේදී මේකම එල්ලත් වෙලා ඒ කියන්නේ ලෑස්ති වෙලා ගිහිලා යනකොට මේ පයේ තිබුණ හිත දැන් මේ රූපෙට යන්න යනකොට යා දන්නවා යත්වාදි කරන මෙතන යම් හේයකින් අසංගතං විරන්තං සංගත නැති සංවර නැතුව හිතකින් මොන රූපේ වෙනවා නම් ආපුතාවයි මාසක්මන පේනවා නම් පිනිච්චාවයි කියන හැඟීමෙන් ගියොත් ඒ ඇතිවෙන රූපේ නිමිත්තක් ගායෝති ව්‍යංජනක් ගායෝති ඒ රූපේ නිමිති අරගෙන ව්‍යංජනන ව්‍යංජන අරගත්තොත් পায় ශක්මන ඒ ස්පර්ශය පාවා දීලා එන රූපේ දිහාවට සාදර වීමට අපි සහයෝගය දුන්නා වෙනවා ඒක වෙන්නේ මේ ගන්න රූපේ නිමිති සහ ව්‍යංජන ගැනීම. චක්කුණා රූපං දිස්වා න නිමිත්තක් ගායෝති නාන ව්‍යංජනක් ගායෝති යම් ආකාරයකට සංවර කරගන්න ඕනේ නම් හිත සක්මනේම පවත්තගෙන යන්න ඕන නම් මේ පේන රූපේ නිමිති ගන්න එපා. ව්‍යංජන අනුව්‍යංජන ගන්න එපා. ගත්තොත් වෙන්නේ අරමුණ පාවා දීලා සක්මන පාවා දීලා හිත බැඳෙන්න ඉඩ තියෙනවා අරමුණ. ඒ නිසා චක්කුණ අරූපන් දිස්වාතෙන් ඇහැට රූපයක් වැටිලා. නමුත් න නිමිත්තක් ආයෝති නාන ව්‍යංජනක් ආවේ. ඒකේ නිමිති ගන්නෙත් නෑ ව්‍යංජන අනු ව්‍යංජන වශයෙන් ගන්නෙත් නෑ. යත්වාදි කරන මේ තංග අසංගතම් විරත්තං උපජ්ජති පාපක අකුසල ධර්ම. යම් හේකින් හිත අසංගර වුණොත් එන්න පුළුවන් පාපක අකුසල ධර්මය ගැන භයානකම දැනගෙන තස්ස සංවරය ආපදිනවා. එහි සංවරය බවට පිළිපන්නවා එළඹෙනවා කියලා කියන්නේ අර දක් රූපෙට හිත ගියත් ඒ රූපයේ රස වින්දනය කරන්නේ නැහැ. තලුමරබර හපන්න යන්නේ නැහැ. ව්‍යංජන අනුව්‍යංජන ගන්න. ව්‍යංජන අනුව්‍යංජන ගැනීමෙන් මානසිකාරයේ එහි තාවුවක් ලබන අතර ව්‍යංජන අනුව්‍යංජන ගැනීමට ඉඩ නොතිබා සංගර වීමෙන් මානසිකාරයේ එතනින් lessලා යන්න ඉඩ තියෙන බව දන්න නිසා අවශ්‍ය කරන අරමුණේ ව්‍යංජන අනුව්‍යංජන බැලීමත් අනවශ්‍ය අරමුණේ ව්‍යංජන අනුව්‍යංජන නොබැලීමත් කියන එක යෝගාවචරයාගේ අත්‍යවශ්‍යකට ගන්න පුළුවන්. මේ නිසා සක්මන කෙලවට ගිහලා දන්නවනම් හිත කැඩෙන්න ඉඩ තියෙනවා. අලුතෙන් ගිය පද්ධතියෙන් පිට නාම රූප ටිකක් පාර වෙන්න ඉඩ තියෙනවායි කියලා. ඒකට නොයෑමට මේකේ තහවුරු කර ගැනීමට යන්නත් ඉස්සරලා මේ පයේ පොළවේ හැපෙන එක මෙනෙහි කරනවායි කියලා කියන්නේ ඒකේ උණුසුම් සිසිල් ගති කම්පන චංචල ගති බලනවා කියලා කියන්නේ සක්මනේ ගන්න අරමුණේ ව්‍යංජන අනු ව්‍යංජන බලනවා. උද්දේශ නිමිති ව්‍යංජන අනු ව්‍යංජන බැලුවා නම් ඒකේ තහවුරක් ලබන අතර එහෙන් ශබ්ද එන්න පුළුවන් වේදනා එන්න පුළුවන් හිතුවේ මේ ගඳ එන්න පුළුවන් රස එන්න පුළුවන් හිත මේ ව්‍යාවෘත වෙන්න වෙන්න පිටපයින්නවා. ඒ වෙනුවට ලෑස්තිල නැතුව ගියොත් වෙන්නේ මොකද්ද? මේකෙන් එළියට පිට ගිය ගමන් මේකේ තිබුණ නීරසකම නිසා කම්මැලිකම නිසා වහාම අර දැකපු රූපයේ රස බලලා රසස්වාදනය කරගෙන ව්‍යංජනන ව්‍යංජන බලන්න ගත්තාම ආය නැවත ගන්න අමාරුයි අරක ස්ථිර හානියක් කරලා මතකයටත් මොනවදෝ තියලා කඩන්නේ ඒ නිසා මේ විඥානයේ නිසා පහළ වෙන නාම රූපය විඥාණයට ඕන විදිහට පහළ කරපු දාන. නමුත් ඒ දේ මෙනෙහි කිරීම මතින් නැත්නම් ඒ දේ ස්වභාවික ලක්ෂණ බැලීම නොබැලීම අතින් අපිට පොඩි තේරීමක් කරන්න. මෙනිසා හිතවිලි බහුල වෙනවා නම් රූප බහුල වෙනවා නම් ශබ්ද බහුල වෙනවා නම් Taman කරන අරමුණ දැඩි මෙනෙහි කිරීමකට ලක් කරන්න කියනවා. භාවනා කරනකොට අපි කියන සක්පියන්කේ ආස්වාද ප්‍රසවාස කරන ඉන්නකොට ඔන්න ශබ්ද වගේක් ඇවිල්ලා හිත පිට යන ගතිය වැඩි. ශබ්ද මිහිරි වෙන්න පුළුවන්, අමිහිරි වෙන්න පුළුවන්. Taman දන්නවනම් මේ මිහිරි අමීරකම කියලා කියන දැනටම සද්දෙන් වෙන්න තියෙන හානිය වෙලා මේක වුණොත් මට මේ සත්‍ය කඩාවනි පරියන්කේ පවත්වගෙන යන අමාරු කියලා දන්නවනම් ඇක්චුලි වෙනවා පිට වෙනවා කියලා ළඟ ළඟ ළඟ ළඟ මෙනෙහි කරලා ඇක්චුලි මේ සා පිටවීමේ ව්‍යංජන අනුවේදන බලන්න කියනවා. එන සද්දේ ව්‍යංජන අනුවේදන නොබලන්ටි කියලා කියනවා. මේකෙන් අපිට පුළුවන් මානසික ආර්ය ටික හික්ම ගන්න පුළුවන්. එහෙම නොවුනොත් ඒ මතුවෙන සද්දේ හෝ රූපේ හෝ ගඳ අනුව ඇහැ කන දිව නාසය ආදී සලායතන ධර්ම දක්වාම හිත පැතිරලා ගිහිල්ලා ඒකේ නාම රූපච්ච සලායතන සලායතන පච්ච පස්ස ස්පර්ශය තමංගෙන අරමුණෙන් අනිත් එකට කැඩලා යන්න පුළුවන් ඒ කැඩෙනවා කියලා දැනගන්නවයි කියලා කියන්නේ හිත පිට ගියා කියන එක නෙවෙයි පිට ගිහිල්ලා අඩු ගන්න එතන චිත්තක්ෂණ හතරක් හිත එතන ආශේවන ප්‍රතිලබනවා ඒක දිගේ තව මනාපමනාව දෙක පහල කෙරුවොත් එහෙම තව දුරටත් ඒක ස්ථාවර වෙනවා, තාවුරු වෙනවා, යෝජනා ඉස්තර වෙනවා, වළංගු දෙයක් වාටපත් වෙනවා. අපි ආපහු ඒ නිසා සතිය අඛණ්ඩ භාවයේ සඳහා සතියේ වේපුල භාවයේ සඳහා ගියත් කමන්නේ අපි ආපහු අරගෙන නැවත සතිය දිගේ පැවැත්විල්ලෙන් එnde end end end මේ මානසික කාර්යය කියන්නේ හිතේ තියෙන වහාම පැනලා තමන්ට රුචි රුචි දේ කකා කකා යන ගතිය වෙනුවට ඕනේ Tamanට අවශ්‍ය කතයි කාය කාය ප්‍රසාරී නැත්නම් කාය විඥානයේ වශයෙන් නඩත් කිරීමේ හැකියාවක් තියෙනවා මේක හොඳට පුරු කරාට පස්සේ මහා සෙල්ලක්කාර දැනකට හිත ගෙනියන්න පුළුවන් ඒ කියන්නේ අපි ඉස්සරලා හරියට ආස්වාද ප්‍රසවාසයේ පමණයි නැත්නම් වමේ දකුණේ පමණ කියලා මෙනෙහි කරමින් මෙනෙහි කරමින් මෙනෙහි කරමින් යනවා යනකොට ඒක සාර්ථක නම් හා හොඳයි. සතිය කියන එක පටන් ගත්තා සතිය කියන එක දන්නවා. නමුත් ඔන්න යනකොට ඔක කැඩෙනවා. රූපෙට පයින්නවා, සද්දෙට පයින්නවා, ගන්ධට රසට පයින්නවා. ඒ පණින වෙලාවේදී ආනාපානී හෝ සක්මණේ වශයෙන් පය තබා ගැනීමට ගන්න උත්සාහය සර්වඥාන්සේ පෙන්වන්නේ ගෝයන් කපන්න ඉස්සෙල්ලා ගොපල්ලේ හරක් කරන ගෙනිලා භෝගේ කන්න දෙන්නේ නැතුව වනාච විතරක් කවන්න ගන්න උත්සාහයක් විදියට. ඒ මොකද අයිතිකාරය දැක්කොත් එහෙම භෝගේ තියෙන තැන හරක් කරනවා ඒ ගොබලට ගන්න. ගොබලට අනදර කරනවා. ඉතින් ඒ නිසා මේ මනුස්සයර සිද්ධ වෙනවා ධන දැන් මේ භෝගේ හරි නිල්ලට වෙවිලා ලස්සන. හරක හරි කැමැති භෝගෙට යනවා. එයා කැමති නෑ ඔය නියරේ මේ බණාදේ තියෙන නිකන් රළු පරළු කන්නේ නිසා අහ ගන්නෙම භෝගෙට. ඒ අර ගොපල්ලා කරන්නේ අර කුණ කවන්නත් ඕනේ මේක නොකවන්නත් ඕනේ නිසා ඒක රකින්නේ අංශයේද ඒ වගේ ආධුනිකයා හරියට ඒ අරමුණම මෙනෙහි කරමින් මෙනෙහි කරමින් සමාන ගණන් කරමින් ඒ අරමුණේම ව්‍යංජනන ව්‍යංජන ගැනීමෙන් බාහිර අරමුණට නොයන්න උත්සාහ කරනවා. යම් දවසක යෝගාවචරය තේරුම් ගත්තොත් බාහිර අරමුණට ගියත් රූපයක් ආනාපානේ භාවනා කරනකොට සද්දයකට ගියා. ගිය බව දැනගත්තා. දැන් මේ නාලිකාව මාරනවා ට්‍රක් එක මාරිච්ච බව දැනගත්තා. කලබල වෙන්නේ නැහැ. හොඳට දැනගෙන හොඳයි. මම දැන් ආනාපාන භාවනා හිටියේ. දැන් මේ ශබ්ද දිගට එනවා අපි ඉමෝඩ්ලොසි ශබ්ද ඇහෙනවනේ මම දැන් ඒක මෙනෙහි කරගෙන යනවා. ශබ්ද ඇහෙන බව මෙනෙහි කරනවා ඉතනක් කරන්න දෙයක් නැහැ. ශබ්ද ප්‍රකරණ මම ශබ්ද මෙනෙහි කරනවා කියලා ඒකෙත් සතිය පිහිටුවාගෙන ටික වේලාවක් යමුන ඒක නැති වුණාට ආයෙත් යා බොහොම දක්ෂව මූල කර්මස්ථානට එනවා. ඔන්න එතකොට වේදනාවක්. ආ වේදනාව ප්‍රකට නම් හිත නරක කරගන්නේ වේදනාවට හිත කියලා බලන්න. විශේෂයෙන්ම ආනාපාන වැඩි ඉක්මවලා යනවා. අල්ලගෙන වේදනාව දිගේ අඩුවක් දකිනවනම් ආපහු ආනපානට එනවා. එතකොට හිතවිලි බහුල වෙනවා මන්නේ. හිතවිලිම බහුල නම් හිතනවා හිතනවා කියලා මෙනෙහි කරනවා. එහෙම නැත්නම් හිතවිලි හරහා ආනපාන බලනවා. බල බල ඉනකොට එතන නඩුවක් නෑ, අවුලක් නෑ. ආපහු ආනපානට එනවනම් බුදුරජාණන් සඳහන් කරනවා දැන් මේ මේ ගෝපල්ලගේ දක්ෂකම කොහොමද ගෝයන් කපපු ඉදමේ ඍෂිසේ අර කොණ්ඩ කණ්ඩ දෙන්න අරිනවා වගේ උට උන නියරේ කාපන් උන්ට උන වනාතේ කාපන් කියලා ඒ මනුස්සයර තියෙන කමක ගොයමේ ගොවියා විසින් හදලාද ඒ පිටුරු මඩුවල කියලා බටනලාවක් ගහලා ඉන්න එක විතරයි. අරක් මනාවට කකයි. මේ සති බලයක් වඩපත් වෙච්චාම මනාවට කන හරක් වැල වගේ තමයි යෝගාවචර ගේත. සත්‍යකට ගියයි කියලා ඉච්චනම කනගාටු වෙන්නේ නැදනේ එහිලා. ගිය සද්දය අරමුණු කර්මස්ථානය කරගෙන ආරම්භණය කරන සතිපවත්තයි. වේදනාවක් ආවේ වේදනාව කර්මස්ථාන කරනවා. හිතවිල්ලක් ආනේ හිතවිල්ල කරන. ඒක ලැබෙ හොඳට මතක තියාගන්න ඕනේ. කොයි සවරන් ගැහුවා. ඒ දේ තඩමාරු වෙච්ච ගමන් එන්න ඕනේ මූල කර්මස්ථාන. ඒක ප්‍රකට තාක්කල් එක දිගේ කියන ප්‍රශ්නයක් නෑ. පශ්චාත්තාප වීම කියන්නේ ඒක නම්බු කරන වැඩක්. රුචි උනායි කියන්නේත් ඒක නම් කරන වැඩක් තමයි. ප්‍රකට නම් ඒක බලන්න. බලලා ඒකේ ප්‍රකටතාවය නැති උනානේ ආපහු මූල කර්මස්ථානට එනකොට ගෝයන් කපපු ඉඩමක හරක් කවන ගොවිය කොපල්ලා වගේ සාමාන්‍ය ස්පාෂුවක් වෙන පටන් අර ගන්නවා. බාහිරේ අරමුණු ඇවිල්ලා කරදර කළ පමණට පශ්චාත්තාප වීම නෙමෙයි කරන්න තියෙන්නේ. අරමුණේ නිමිති ව්‍යංජන ගන්නෙ මොකේද? ඒක තමයි සතිය පිහිටවන්නේ. නිමිටි ව්‍යංජන වශයෙන් අරගෙන මෙන්න මේකෙයි මම නිමිටි ගත්තේ මේකයි ව්‍යංජන ගත්තේ කියලා තමන් හොඳට දන්නවනම් මොන අරමුණේ වුණත් තියෙන ධාතු මනසිකාරය තමයි හිතට වැටෙන්නේ. මොන අරමුණේ තියෙන හතර මා ධාතුන් තමයි. ආනාපාන ගත්තා, සක්මන ගත්තා, පිම්බි මැකිලිම ගත්තා, සත්‍යයක් ගත්තා, වේදනාවක් ගත්තා, වේදනාවක් නාම ධර්මනේ. මේ දේ බලනවනම් අර මුලින් මුලින් අර ගොයන් කපන්න ඉස්සලා ගොය මේ තනකොළ කවන කොබියක් වගේ අපි හරියට පෙත දිගේම ගෙනියන්නේ. වනාතෙම ඉඳ දෙන්න ඕන හරක් අතලට එන්න දෙන්න බෑ. පහු වෙනකොට පහු වෙනකොට සක්මණේදී පරියයි දිනදා වැඩවලදී ඒ අරහේ මේ දුවන ගමන් මෙන්න මෙහාටයි මෙහාටයි මෙහා දැන් දුවන්නේ කියලා හොඳට ඇස්පල් මෙති අන ඉන්නවනම් අර මුනේම නොගියට අර සතිය සෙල්ලක්කාර සතියක් බවට පත් වෙනවා. ඒක ඉතින් අර අර ක්‍රමයෙන් හැදිලා ඉන්න සතියක් තමයි මේකේ තියෙන්නේ. ඉතින් මේකදී මට hinaයන කතාවක් මතක් වෙනවා අපේ කේමනන්ද ස්වාමීන් ඉන්න කාලේ ඒ ස්වාමීන් වහන්සේගේ බාප්පා කෙනෙක් හිටියලු මෙන්න ආරක්ටි ගන්න ගිහිල්ලා වල ආරක්ටි හොඳට කාගේ හරි ඉඩමක ගෝයන් ටික කද්දි ලෝවැඩ සංගරාවේ කවියක් කිය කිය කැලේ දිහා බලා ඉන්නවලු හයිය කවි කියනවා. අයිතිකාරය ඇවිල්ලා බලනකොට ආරක් බලන එකයි ඉන්නවා ආරක්ටික තනකොළ කොම ගන්න කරනවා. ඉතින් මේ පවුලේ මම නැස වැදගත් වෙන නිසා මෙයා මේ මේ හරක් පන්න එකනාගේ අයියර ගිහිලා කියනවලු බලපං උඹලා. අනින්න පුළුවන් මේ කරන වැඩේ බලපං ගෝයන් වලට පෝර ගාලා හදලා තියෙනවා. හරක් ටික ඒ කනවා මේ මනුස්සය එතන ඉඳගෙන ලුවඩහරාවේ කවි කිය කිය කැලේ දිහා බලනවා. ඉතින් ඒ මනුස්සය ඇවිල්ලා ඉවරලා මෙයාගේ අයියා මේ මනුස්සයගේ පවුලට කියලා කියනවා. මේ ගිහිලා කියපම් මේ මනුස්සයා නේ. කම මේ මනුස්සයා අහිංසක මනුස්සනේ කියලා. අර මනුස්සයාට පස්සේ කිව්වට පස්සේ කියනවලු දැන් බලපං ওই බැනුම ආවේ හතරට බෙදිලානේ. උහුම බැනුම් අහනකොට මට ටිකයි එන්නේ. ඒ නිසා වැඩක් වැරද්දක් කරනකොට ගාගෙන කරන්න ඕන කවලු කට්ටියම එනකොට ප්‍රශ්නයක් නැහැ කියලා ඒ කවදාකවත් අරින්නේ නැහැ. අර විදියට නළු කරන්නේ. හොඳට ඔයම කද්දි ලෝයර සංග්‍රහයේ කවි කීක වනාදිජ බලන්න. ඉතින් එහෙම කරන්න නෙමෙයි මම මේ බණ කියන්නේ මම කියන්නේ මෙතනදී පුළුවන් තරම් හරක් බේරගෙන ගොයම කඩ දෙන්න එපා. හැබැයි පහු වෙනකොට මතක තියාගන්න වෙලාවක් එනවා. අසන නෙලනවා. නෙළුවට පස්සේ උන් තන කියන්නේ. ඒ නිසා මේ විඥානයේ විසින් නාම රූප ඇති කරන බව හැබෑව. ඒක කිසිම චර්යාවක් නැති බවත් හැබෑව. න්‍යායපත්‍යක් නැති බවත් හැබෑව. නමුත් මේක දැකගත්තොත් මේකට හේතු වෙන්න ආසන කාරණාවල් බැලුවොත් සංස්කාර ඒ කියන්නේ තමගේ රුචි අරුචිකාතික තමන්ගේ ඇබ්බැහි ඊනාප සංසාරගත පුරුදු ඒ නිසා අවස්ථාව දුන්නට පස්සේ හිත පණින පැත්තෙන් හිතට අවස්ථාව දුන්නට ප්‍රස්තාව දුන්නත් පණින පැත්තෙන් තියාගත්ත හැකි තේල් ගහකට ගොන යන්නේ පොල් ගහකට. මේක හරිය වටින දෙයක් තමයි චරිතය අඳුරගන්න. ඒ නිසා පරියන්කේදී අපි සතිය වඩලා පරියන්කේදී සක්මන ගියාට පස්සේ අපි බලන්න ඕනේ මේ හැරෙන වෙලාවදී බාධාවක් අප වැඩියෙන්ම හිත කැඩෙන්නේ හිත අදින්නේ කොයි පැත්තටද කියලා. ඒ කියන්නේ අර ගොනා පොරේ කණ්ඩ තියෙන ආශාව සද්ධාහට කැමති රූප බලන්නද කැමති හිතවිලි හිතන්නද කැමති ඉගෙන දෝෂයක් ගන්න දෙයක් නැහැ මේ තමන්ගේ ප්‍රകൃතිය අනේ ඒ වුණත් ඒ සත්‍යයක් ඇහෙනවනම් සත්‍ය මෙනෙහි කරලා ආයසරයක් අරමුණට එනවා හිත නරක කරගන්න රූපය පේනවනම් රූප වෙන බව දැනගත්ත ආපහු ගේනවා හිත නරක කරගන්න වේදනාවක් ආවනම් මේ ප්‍රශ්න වෙලා තියෙන අපිට වේදනාව කරන අපි වේදනාව නැති කරන්න හදනවා. නැති කරන්න හදනවා කියන්නේම වේදනාව වැඩි කරන වැඩ. ආන්න මේ විදිහට මේ මතුවෙන මතුවෙන නාම රූපයේදී ව්‍යංජන අනුව්‍යංජන ගැනීමේ කලාව අනුව තමයි යමක් දිහා හොඳින් හෝ නරකින් වැඩි ඇසුරු කරන්න යනවනම් ඒකේ මානසිකාර්යය බහුලීකත වෙනවා භාවික බය වෙනවා. ඒ නිසා අපි බුදුරජාණන් වහන්සේ අපට අරසකයන්තරක් විදියට මූල කර්මස්ථානේ දීලා හැකි තාක් දුරට මූල කර්මස්ථානේ බහුලීකත කරන්න කියනවා. ඒක ව්‍යංජන අනුව්‍යංජන අංග ප්‍රත්‍යංග ඔක්කොම ගන්න. යේන ලේගේ යේන නිමිත්තේ යේන ආකාරය යේන උද්දේශේ. ඒකේ ලිංග වශයෙන්, නිමිති වශයෙන්, ආකාර වශයෙන් ඒකට දෙන නම වශයෙන්. ඒක මෙනෙහි කර හිටියොත් අපිට පිටපැන නැති වෙන්න අරස කරතයි. නමුත් හොඳට සත්‍ය වැඩනට පස්සේ භාවනා කරන දැදි රූපයක් පෙනුණාත් සතියක් ඇහුණාත් ගඳක් දැනුණාත් ඒ බව සතියෙන් අරසා කරගන්න පුළුවන් තමයි මූල කර්මත්තනේ ගිලිහිලා ඉන්න බවත් දැන් ඉන්නේ මේකේ බවත් ඒක මෙනෙහි කරලා ඉදුණාට පස්සේ ආය මූල කර්මත්තන්ට එනවනම් හානියක් වෙන්නේ නැහැ කෙලෙසක් උපදින්නේ නැහැ එතකොට තමයි යෝගාවචරයට මේ පුලුල් විශේෂක එහෙම නැත්නම් විවිධාංගීකරණ වෙච්ච තැනක নানা ආකාර බහුරූපාල කෝලක් තියෙන තැනක සති දහදා පවත්න්න යනවා ඉතින් ඒ සම්බන්ධයෙන් ඔය චක්කුණ රූපන් දිස්වා නිමිත්තක් ගායෝති නානු ව්‍යංජනක් ගායෝති කියන එක ඉතාමත්ම සම්බන්ධතාවයක් තියෙනවා ඉන්දිය සංවරයට. ඔය කියන්නේ ගැඹුරින්ම ඉන්දිය සංවරයක් තමයි. ඉතින් අපිට මේ ඉන්දිය සංවරය ගැන මම පොඩ්ඩක් තව ඉහිලට යනවනම් ඉන්දිය සංවරයට ඒකත් ඇත්තට වටිනවා මම ඉන්දිය සංවරයට ආසන්න කාරණා වශයෙන් මුද්‍රජානන්සේ සත්‍ය සම්පදාන සූත්‍රයේදී පෙන්වන්නේ බයලජ්ජාව. බයලජ්ජාව නැති මිනිස්සෙකුට මොනම තාලකින්වත් ඉන්ද්‍ර සංවරයක් ගන්න බෑ කියලා කියනවා ඉන්ද්‍ර සංවරයක් ගැනීමේ මූල හේතු විනාශ වෙලා තියෙනවා කියලා. ඒ නිසා බයලජ්ජාව අනුව තමයි ඉන්ද්‍ර සංවරය. ඉන්ද්‍ර සංවරය තමයි ආසන්න කාරණාව සීලෙට. එතකොට යම් කිසි කෙනෙක් බයලජ්ජා දෙකෙන් තොර බයලජ්ජා කියන්නේ තමයි හැදිච්ච සංස්කෘතිය. හැදිච්ච පසුබිම ඒ පසුබිම වැරදිනවා යම් ආකාරයකට අපිට පිටරටින් මෙහෙට කෙනෙක් ආව යාගේ කියන බයලජ්‍ය වෙනස් තත්ත්වයක් තියෙනවා. ඉතින් ඒ යටතේ තමයි යාට අපි දෙන සීලයේ අර්ථකථනයක් යන්නේ. ඒක නිසා අපි බලාපොරොත්තු වෙන සීලයක් ඒ මනුස්සයෙන් ගන්න නම් එයාට කෝවේ දාලා උණු කිරුවත් හරියන්නේ යාට කියලා දෙන්න වෙනවා අපේ අගයන් ආඩම්බරයන් ටික මේ සමාජයේ තියෙන අගයන් ආඩම්බරයන් ටික සංස්කෘතික ලක්ෂණ ටික චාරිත්‍ර වාරිත්‍රික සදාචාර ගුණ. ඒ අනුව තමයි අපිට අපිට මේ ඉන්දිය සංවරයාවට පිට සදාචාරය වෙනස් කෙනාට අගයන් ආඩම්බරයෙන් වෙනකල මේ සීලය ඉන්නේ නැහැ. ඒ බයලජ්ජාවට ඒ සදාචාරයට ඒ සදාචාරත වගකීමට ආසන්න කාරණා උදාහරණ වෙන සති සම්පජාය. සති සම්පජාඤ්ඤයෙන් හිටියොත් පමණයි පවට බයසා පවට ලැජ්ජාව පහළ වෙන්නේ. නැති කෙනාට එන්නේ. පවට බයසා ලැජ්ජාව ඇති කෙනාට පමණයි ඇස්චිලා ගිහිල්ලා මේ ඉන්ද්‍රයන් කෝප වෙන තැන් වලට ඇවිල්ලා අරස වෙන්න දෙන්නේ නැතුව අරස කරලා ඉන්ද්‍රිය සංවර කරන්නේ. එන්නේ ඒ ක්‍රමයේ තියෙන කරාට සීල රැකේ. එතකොට <clears throat> සම්පජඤ්ඤය ඇති කෙනාට සීල තියෙන්නේ. නමුත් අපිට බුද්ධ ධර්මයේ උගන්වන්නේ සීලයේ තියෙන්න ඕනේ ප්‍රඥාව පාඩක. සම්පජඤ්ඤය කියන්නේ ප්‍රඥාව. ප්‍රඥාව සීලය ඇති කරනවා කියලා මේ මේ සති සම්පජාඤ්ඤ සූත්‍රයේදී සර්වඥාන්සේ ඉගි කරනවා. බුද්ධාම කියන්නේ සීල සමාධි ප්‍රඥා කරනවා. සීලවන්තයෙකුට විතරයි ප්‍රඥාවක් ඇති වෙන්නේ. මෙතනක් තියෙන ප්‍රත්‍යুৎপন্ন භාවයක් සීලවන්තස්ස පඤ්ඤා පඤ්ඤාවන්තස්ස සීලං නත්ති පඤ්ඤා නත්ති සීලං අත්ති සීලවතෝ පඤ්ඤා පඤ්ඤාවතෝ සීල. සීලවන්තයාට පමණමයි ප්‍රඥාව තියෙන කියලා බුදුසෙන් දේශනා කරනවා. ප්‍රඥාවන්තයාට පමණමයි සීලයක් රකින්න පුළුවන් කියලා. මේ කියන්නේ මාර්ගඵලයකට ඉතුරු දෙන සීලබ්බත පරාමාසෝට අහු වෙන්නේ නැති සීලය. ඒක නිසා මෙතෙන්ට යන්න, ඒ කියන්නේ ඔය රූපයක් පෙරලා හිත කැරෙන්න පුළුවන්. ඊතරදී මම මේ ව්‍යංජන අනුව්‍යංජන ගැනීමෙන් අංග ප්‍රත්‍යංග ගැනීමෙන් ලිංග බැලීමෙන් මේ කොයි එකටද ආගේ ආරගේ දෙන්නේ? අනේ කුමාරි කොයි කිනාටද කඩුව දෙන්නේ කියනවා වගේ හරියට දැනගන්න පුළුවන් නම් හරි සත්‍ය බලයක් බවට පත් වෙලා නැති හැම කෙනාටම මෙතෙන්දී හරි පශ්චාත්තාපයක් එනවා මට කොච්චර කෙරුවක්වත් හිත ගන්නවා කියලා. හිත පිට යනවා. නමුත් සත්‍ය බලය කියන එකේ අර්ථය දාන එක දන්න මෙතන ලොකු පාඩමක් තියෙනවා. මෙතන මට ලොකු ඉගෙන ගන්න දෙයක් තියෙනවා. හිත නන්නත්තර වෙන තියෙන තැනේදී හොඳට දැනගෙන ඒකේ ක්‍රියාවලිය වැඩ කරන දැක්කොත් මේ විඥානය කියලා කියන්නේ විශ්වාස කරන්න බෑ. කොයි අතර පයින් එකද දන්නේ නැහැ කියලා Tamanටම ඒ ආත්ම අනුකම්පාවකට වැඩිය මේ හේතුඵල ධර්මණුව බලනකොට අපි කොච්චර මේ න්‍යායපත්‍යක් නැති තැනකට අපි ඉන්නේ කියන එක තේරෙනවා. මේ ප්‍රඥාවක් වෙනවා. අන්‍ය ප්‍රඥාව කියන කෙනාට විතරමයි ඉස්සරහට තමන්ගේ ජීවිතය ඉන්දිය සංවරේ හරහා සති සම්පජඤ්ඤය හරහා යම් ප්‍රමාණයකට සීලබ්බත පරාමාස නොවන ප්‍රඥාගෝචර වෙන සීලයක් රැක ගන්න පුළුවන්. නිසා විපස්සනා කරන කෙනාට හම්බ වෙනවා මේ හරියට ඊටාම සූක්ෂමව චීන කන්නාඩිකින් දාලා බැලුවා වගේ දැනගන්න මම මේ කරගෙන යන භාවනාව නිසා අමලියකදී කරදරකදී දුක්කදී අබැඳකට පත් වෙනකොට කොච්චරක් දුරට ජාම බේර ගන්න පුළුවන්ද ඉතින් මේක තමන්ගේ දරුවන්ගෙන් බලාපොරොත්තු වුණාට එහෙම නැත්නම් රටේ රජුරුවන්ගෙන් බලාපොරොත්තු වුණාට එහෙම නැත්නම් අසල්වැසියන්ගෙන් බලාපොරොත්තු වුණාට කවදාකවත් ඇත්තෝ සති සම්පජාඤ්ඤය නැත්තම් ඒක yaadෙන වැඩක් නෙමෙයි ඒක කවදාකවත් දිගට යන වැඩක් නෙමෙයි අල්ල යන වැඩක් නෙමෙයි ඒක නිසා Taman සති සම්පජාඤ්ඤ වෙලා Taman අර ඉන්දිය සංවරය අරගෙන පහල කෙරුවට පස්සේ එතනදී පහල වෙන දැනුම අනුන් එක්ක සමසේ කල්පනා කරන්න යන්න. අනිත් දෙන්න හදන්නත් එපා දෙන්න හදන එක හොඳ දෙයක්. නමුත් දෙන්න ක්‍රමයක් තියෙනවා. සත්‍යසම්පජඤ්ඤය දෙනවා මිසක් ඉන්දිය සංවරය දෙන්න බෑ. සීල දෙන්න බෑ. තමන්ගේ ආදර්ශ පාඩේ තමයි මෙතෙදි ගන්න. ආ මේ විදිහට එන්න පටන් අරගත්තොත් මගේ පුද්ගලික උපදේශය තමයි මේ වැඩ පිළිවෙල හදිසි කරන්න යන්නේ. ඉතාමත් මෙහෙමිට යන්න දෙන්න ඕන. ඉක්මනට කරගන්නේ කොහොමද? හදිසි කරගන්නේ කොහොමද කියලා කියන්නෙම තණ්හාවක් කියලා හිතන්න. කියන්නෙම මාන්නයක් කියලා හිතන්න. කියන්නෙම දෘෂ්ටියක් කියලා හිතන්න. ඒකල හිතා ගන්නකොට මේ ගංගා දිගේ ඉහළට යන ගමනක මම ඉන්නේ. බුදුරජාණන් වහන්සේ මේ අවුරුදු 2600කට ඉස්සලා කරපු දෙයක් මයි තුල දැන් සිද්ධ වෙනවා. ඒක නෙවෙයි විඥානයේ රුචිය. නමුත් මම විඥාණයට දීලා තියෙනවා යම් කිසි විදියක ප්‍රතිපදාවක්, වැඩපිළිවෙලක්. දැන් විඥාණයට හැරෙන්න බෑ. විඥාණයට විලංගු ගහලා තියෙන්නේ, නාශනුව දාලා තියෙන්නේ, විය ගහලා දාලා බැඳලා තියෙන්නේ. පුළුවන් නම් අදපම් බැන්න ගන්න. ඉතින් මෙතනදී ජීනචර්යාවේ රුචි අර්චකම් වල ආහාරයේ නිින්දේ කෑමේ ඇසුරු කරන අය බණ අහන දේවල් හැමදේම ඉතාමත්ම සංවේදීව බලපාන යෝගාවචරය. ඒව ගන්න යෝගාවචරය පුද්ගලිකව වග වෙනවා. මේ වෙලාවේදී ඒ විචල්්‍ය සාධක හැලැප්පෙන්න දෙන්න නරකයි. මේ වැඩේම වෙන්න පටන් අරගත්තොත් තමයි තේරෙන පටන් අරගනි මේ විඥානයේ නිසා මේ පහළ වෙන අලුත් දේවල් හැම දෙයකදීම වික්ෂිප්ත භාවයටපත් වෙලා කලකොල භාවයටපත් වෙන කෙනාට මේ පටිච්චසමුපාදයේ පිළිබඳව තියෙන මේ ධර්මතාවයේ තේරුම් ගන්න අමාරු නිසා හැම වෙලාවෙම පශ්චාත්තාපයක් ඉච්ඡා මංගත්වයක් මම කාලකන්ණී කියන ගතියක් දිගින් දිගට එනවා. කවදා හෝ මේ සිටින සිටිවිල්ල වෙන්නකොටම දැනගන්න පුළුවන් වුණොත් මේ තාලෙටම බුදු ආමතුරු තේරුම් ගන්න. මේ තාලෙටම සාරිපුත්‍ර සෝන්සේ තේරුම් ගන්න. මේ තාලෙටමයි මොග්ගල්ලාන සාංශිත් කියපති. මොන වෙන මොනම ක්‍රමයක්වත් නැහැ. තේරුම් ගත්තන තේරුම් ගත්ත නැත්නම් නැහැ. ඉතින් සා මේක තේරෙන්නේ හරි ගිය වෙලාවෙද වැරදිද වෙලාවෙද කියලා කියන්න බෑ. සාමාන්‍ය සම්මුතිය හැටියට බලනකොට නම් මේක තේරෙන්නේ වරදිනකොට තමයි. තමන් වරදිනවා කියලා හිතන තැඟවල හොඳට චීන කන්නඩි දාගෙන සතිය දාගෙන බලන හිටියොත් මේ වැරද්ද තුල මොකද්දෝ ධර්මතාවයක් තියෙනවා. ඉතින් ඉස්සලා කරගෙන කරගෙන ඇවිල්ලා ගැම්ම තුල කවදා හරි තේරුම් අරගත්තොත් තමන්ගේ මානසිකාර්ය එල්ලේ සූදානම් වෙන ගතිය තියෙනවා නම් මොන බාහිර කරදරේ ආවත් ඒකේ හරහා වැඩ කරන ධර්මතාවය දැක ගන්න පුළුවන් ගතිය ඒක ඔය තමයි ඔය චිත්ත වීදි කියන කතාව. චිත්ත වීදි යන්න ඕනේ නැත්නම් චිත්ත වීදි කතාව වඩා කරලා අටුවල් වේදී පෝෂණය වෙච්ච කොටසක් කියලා තියෙනවා. නමුත් ඔය මදුපිණ්ඩික සූත්‍රය වගේ සර්වඥාන්සේ පෙන්නන තැන තියෙනවනේ. චක්කුච්ච පටිච්ච රූපේච උපජ්ජං චක්කු විඥාන තින්න සංගති පස්සෝ පස්සපච්ච වේදනා වේදනා පච්ච තණ්හා වශයෙන් බුදුරජාණන්ස පෙළපෙන්න අපිට ඉස්සරහට ඇත්තටම ඒ ටික තමයි බහිඳ තියෙන්නේ නාම රූප පච්ච සලආයතන සලආයතන පච්ච පස්ස පස්ස පච්ච වේදනා අන්නේ ටිකේ බලනකොට සක්මනේම කියලා හිතමු. වමේ ඉඳලා දකුණට මාරුන දකුණ ඉඳලා වමට මාරු වෙනවා. වමේ එසවීමේ ඉඳලා තැබී යැවීමට මාරුන යැවීමෙන් තැබීමට මාරුනත් මෙව්වත් හරියට සක්මන් කරලා රූපයක් දකින්න වගේමයි කිසිම වෙනසක් නැහැ. එක ඉරියව්වක ඉඳලා අනික් ඉරියව්වට යනකොට වැඩ පිටිවෙලේ කෙලෙස් සිග්ලෙස් හරි වැරදි හොඳ වැරදි මොකක්වත් නැහැ ධර්මතාවයක් තියෙනවා. අන්නේ ධර්මතාවයේදී එකින් එකට මාරුන හැටි බලානිනකොට ඒ යෝගාවචරයට ඊගාවටත් වෙන්නේ කයට පොට්ටපයක් වැඩි කැටයක් පොළව ලක්පැදුර හරි එළ හැපෙන. අපි කියන කේතේනවා කියලා වදිනවා කියලා. එතකොට එතනම එතනම කාය විඥානේ පහළ වෙන්න ඕනේ. එතකොට කාය විඥානේ ඇහැට ගිහිලා තියෙන්න බෑ, කනට ගිහිලා තියෙන්න නාසෙත් බෑ. යා එතනමයි ඉන්නේ. දැන් සක්මනේමයි ඉන්නේ. මේ තුන එකට වදිනවත් කියලා කියන්නෙම ස්පර්ශයක් සිද්ධ වෙනවා. එතකොට ඒ ස්පර්ශය වෙනදී අපිට වැටහෙනවා. දැනෙනවා. හැඟීමක් ඇති වෙනවා. පස්පච්චා වේදනා වේදනා පච්චා තණ්හා ඊට පස්සේ අපි කියනවා මේක හොඳ හැපීමක් මේක නරක හැපීමක් මේක මනාප මේක අමනාප කියලා. කිසිය කොහොම වුණත් මෙන්න මේ වේදනාව කියන තැනට එනකන් චිත්ත වීදිය බුදු වෙලා තියෙනවා. කිසියම් ක්ලේශයක් නැහැ. හැපෙන පොළවේ කෙලෙස් නැහැ. කාය ප්‍රසාදේ කෙලස් නැහැ. ඒකට යන විඥානේ කෙලස් නැහැ. මේ තුන් දෙනා එකතු වෙලා ස්පර්ශ වෙනකොටත් කෙලස් නැහැ. ඒ ස්පර්ශ වෙච්ච බව දැනගන්නේ දැනීම කියලා කියන එක නෙවෙයි වේදනා කියලා කියන විඳිනවා කියන විඳින්නේ අනිවාර්යයෙන්ම අපේ හිත එක්කම නාපේ දතු එක්කම නාපේ. කෙලෙසේ ඉන්නෝනේ මනාපමන අපේනක. ඒක නිසා අපේ ඒ කාර්මණ කියලා අනිකරමට යනකොට චිත්ත විද්‍ය පටන් අරගන්නේ බුදු වෙලා. නික්ලේශීව. පීවර දෙකක් දෙනවා නික්ලේශීව. ඊට පස්සේ ස්පර්ශ වෙනවත් එක්කම හැබැයි ස්පර්ශ මට්ටමේදී අපිට සතිය පිටවට බෑ. ඒකට බොහොම ලාමක වැඩි. වේදනා මට්ටමේදී සතිය පිටව ගන්න පුළුවන්. අඩු ගන්න දැන් මේ පයේ නෙමෙයි හිත ගියා රූපෙට නැත්නම් මේ වමේ නෙමෙයි මේ දකුණ කියලා. ඒ වේදනාවේ දැනගන්න පුළුවන් නම් එතනම සතිමත් වුණොත් අර ගෙනියවේ චිත්ත වීතියේ තිබිච්ච පිවිතුරු ගම දිගටම ගෙනියනවා. නමුත් මේ එන රුචි අරුචිකම් වලට අහු වෙලා මේක වේවා මේක නොවේවා මේකෙන් ලොකු වෙන්න ඕනේ මේක පොඩියට ඕනේ මේක වැඩි වෙන්න ඕනේ මේක අඩු වෙන්න ඕනේ කියලා අපි ව්‍යාපෘත වුණොත් ගැටුනොත් එතන කෙලස් දිකට යනවා. එනිසා ඉරියව්වකින් ඉරියව්වකට මාරු වෙන හැම වෙලාවකම අලුත් චිත්ත විදයක් හම් වෙන. අලුත් චිත්ත විදිය හැම වෙලාවෙම නික්ලේශී. යම් කිසි මට්ටමකට ආවට පස්සේ තමයි ඒක කෙලසෙන්නේ. ඉතින් අපිට තියෙන්නේ මේක දිහා බලලා දැනගෙන එන එන වෙලාවේදී අප්‍රමාද නොවි එළඹ සිටීම අප්‍රමාදීව එළඹ සිටීමෙන් තමයි මේ පිවිතුරෝ පටන් ගන්න දේ පිවිතුරෝම පවත්වාගෙන යන්න පුළුවන් ශක්තිය ලැබෙන නිසා සතිය සහ අප්‍රමාද කියන වචනේ සමානාර්ථ පදයක් තියෙනවා. පමා වුණොත් අපිට අහුවෙන ගොඩක් කෙලෙසිච්ච නරක වෙච්ච චිත්ත වීදයක් එතකොට හොදලා කොට ගන්න දෙයක් නැහැ. මොකද ඉතින් ආදර්ශයක් ගන්න පුළුවන් ඊ ගාවට මේක කැඩිලා මේ මේ කයෙම පහල වුණත් වෙන තැනක පහල වුණත් බුලාස්තාරික පිරිසිදුයි අන්නේ පිරිසිදුකම මනුෂකමත් එක්ක අපිට හම්බෙච්ච ජම්මලාභයක් ඒක වළක්වන්න පුළුවන් ජවයක් මුළු ලෝකෙම නැහැ ඒ නිසා අපිට පුළුවන් නම් ඊගාවට පහළ වෙන චිත්ත වීජයට ලදරුවෙක් වාගේ නවකෙක් වාගේ ආධිකම්මිකෙක් වාගේ විවිතුරු මනසකින් එළඹෙන්නේ ඒකේ නිවන් රසය තියෙනවා. අපිට මේ කච්චඩ හිත, අපේ කෙලෙස් හිත, අපේ තියෙන මේ ලෝකාමන දහවදුරක් පට්ට බඳුරු හිත යන්නෙම කෙලෙසිලා. බලන්නෙම කැතපැත්ත විතරයි. බටේම පිරිසුදු වෙන්න බෑ. මයි ළඟ මෙච්චර කෙලෙස් තියෙනවා. මයි ළඟ මේක නෑ අරක නෑ කියලා බලන්නෙම මේ අසුබ පැත්තේ. එහෙම නැත්නම් විවේචන පැත්තේ. ඉතින් මේ බය පැත්තෙන් මේක තමයි කෙලස් කියන්නේ. ඒ නිසා අපි භාවනා කරගෙන යන්න යන්න යන්න යන්න චිත්ත වීදි හට ගන්න තරම් ප්‍රමාණ වී අල්ල ගන්න පුළුවන් තරමට එන්න එන්න තියෙනවා. එකතු වෙන කෙලස් ප්‍රමාණය 70 කෙලස් ප්‍රමාණය ඝන පහළ වෙන කෙලස් ප්‍රමාණය අඩු වෙන්න අඩු වෙන්න අඩු වෙන්න විශ්වාසය වැඩි වෙන්න පටන් ගන්නවා. මේකමයි ක්‍රමය. එනකොටම එළඹ සිටීමයි කරන්නේ. එතකොට ආනාපානී ඉන්නකොට ආනාපානී පවතින චිත්ත වීදි ආනාපානී මුලින් ඉඳලා මැදට යනකොට මැද සිට අගට යනකොට වෙනස් වෙනවා. ඕ ආනපනින්ද සද්දයකට වේදනාවට යනකොට හෝ චක්කුංච පරිච්ඡ රූපේච උපපජ්ජේ චක්කු විඥාන තින්න සංගති පස්සෝ පස්සපච්ච වේදනා කියන එකමයි කායේච පරිච්ඡ උපට්ඨබ්බේච උපපජ්ජේ කාය විඥාන තින්න සංගති පස්සෝ පස්සපච්ච වේදනා કોઈ channel එකේ ගියත් අර පිළිවෙල එක බලන්න. මිනිස්සයිගේ ආදුනික පටන් ගන්න නවක ආධිකම්මික තැනට යන්න යන්න යන්න යන්න පිළිතුරුකමක් තියෙනවා. මෙන්න මේ විදිහට මේ මුලට අදින වැඩපිළිවෙලට යොත්සමනිස්කාරය කියලා කියනවා. අභාවිත මනස හැම වෙලාවෙම දකින්නෙම කෙලසිච්ච චිත්ත විද්‍යාව. රුචි අරුචිකම් මනාපමනාව පහළ වෙනවා. ඒක දෝෂයක් නෑ. ඒක තාම කෙලස් බාරපත් වෙලා නෑ. මේ අකුසල් බාරපත් වෙලා නෑ. කෙලස් ස්වභාවය තියෙනවා. මේක දැනගෙන මුලට මුලට අදිනකොට සත්‍යමත් වෙන්න වෙන්න වෙන්න අප්‍රමාදී වෙන්න වෙන්න වෙන්න තමන්න තේරෙන පටන් අර ගන්නවා එළඹ සිටීමේ ලෑස්ති වී යෑමෙන් මේ ඇතිවෙච්ච කෙලෙස් අකුසල් බවටපත් නොවි තේරුම් අරගන්න පුළුවන් මේ කෙලෙසෙන බව මේ විදිහට මේ පවට අදින බව එහෙම නැත්නම් ඒ කුඩලක් තෙතමට අදින ගතිය කවදාකවත් මම කියන්න එපා මගේ කියා ගන්න එපා මගේ ආත්මේ කරගන්න එපා. ඊ සංසාරයෙන් ආපු ඇබ්බැහිය විශේෂ මේක අපේ සුභ සිද්ධිය සඳහා තියෙන එකක් නෙවෙයි. ඒ නිසා මෙතනදී පුංචි චීන කන්නඩිය දාන්න වෙනවා මේ පහළ වෙන පශ්චාත්තාපේන ගතිය කෙලසිච්ච ගතිය ලද්දාවටම කෙලසලා වගේ පේන ගතිය චේතනාවකින් වෙච්ච දෙයක්ද ඉබේ වෙච්ච දෙයක්ද හිතලා ගත්ත දෙයක්ද හිතිලා ආපු දෙයක්ද සසංකාරික වෙච්ච දෙයක්ද අසංකාරික වෙච්ච දෙයක්ද කියලා ගත්තොත් සසංකාරිකයි හිතලා කරන්නේ සචේතනිකයි කිව්වා නම් ආත්මවාදයකට වැටෙනවා. බුදුදන්වාචි අපිට උගන්වනක අසංස්කාරිකවයි සිදු වෙන්නේ අචේතනිකවයි සිදු වෙන්නේ අවිඥානිකවයි සිදු වෙන්නේ ඕකට අයිතිවාසිකම් කියන්න ගිහිල්ලා පශ්චාත්තාප වෙන්න එපා. නිසා පුළුවන් තරම් සිද්ධිය වෙනකොටම ගිහිල්ලා බලන්න ඕනේ මේ සිද්ධියේදී මේ ඇති වෙන මනාප අමනාප දෙක රූපේ නිසා, ශබ්ද නිසා, ගන්ධ නිසා, රස නිසා හිතලා ගන්න එකක්ද? එහෙම නැත්නම් මේ වෙලාවේ ඉබේ සිදුවෙන එකක්ද? අපිට එතෙන්ද ගිහිල්ලා මේ වෙලාවේ නිරීක්ෂණ ශක්තිය නැත්තම් සතිය නැත්තම් කවුරුන් කියන දේ අහලා හරියන්නේ නැහැ කල්පනා කරලා ගත්තත් හරියන්නේ නැහැ කොයි දේ කෙරුවක්වත් එතකොට අපට ප්‍රත්‍යක්ෂ නෙවෙයි අල්ලන්නේ අන්වේ ඥාන කිව්වොත් උත්මේ ඥාන මේක හැමදම අපිව නොමගාරයි. මුළුන් තරම් ප්‍රත්‍යක්ෂ කරන්න ඕනේ යමක් දකින්නකොටම ඇතිවෙනේ රූප මනාප භාවය, අමනාප භාවය, නැත්නම් හිත පිට ගියා කියලා පහළ වෙන මනාප භාවය, අමනාප භාවය. මේක මේ හිතලා ගත්ත දෙයක්ද, හිතිලා වෙච්ච දෙයක්ද, අසංස්කාරක වෙච්ච දෙයක්ද බලුවොත් මේ ඇබ්බැහියකට යන වැඩක් තියෙනවා. මේක මමයි කියාගෙන මේක මගේ කියාගෙන මේක මගේ ආත්මය කියාගෙන අතෝරක් නැතුව විඳවන විඳවිල්ලක් මේකේ. ඒවා මම කියන්න, මගේ කියන්න, මගේ ආත්මේ කියන්න කියන්න කියන්න දැවෙන්න පටන් ගන්නවා. ඒ වෙනුවට මේක ධර්මතාවයක් මේකේ තියෙන පටිච්ච සමුපාදයක් මේකේ තියෙන හේතු තියෙනවනම් මේකේන හේතු නැත්තම් නෑ. ඒ හේතු ආත්මීය දේවල් නෙවෙයි. අවිද්‍යාව කියන්නේ තාත්මීය දෙයක් නෙවෙයි. සංස්කාර කියන්නේ තාත්මීය දෙයක් නෙවෙයි. විඥානය කියන්නේ තාත්මීය දෙයක් නෙවෙයි. පහල කරන විඥානය හොයාන ගිල සොයන්වරෙන් අල්ලගන්න යෝජනා ඉස්තර කරගන්න නාම රූප පද්ධතියත් ආත්මීය දෙයක් නෙවෙයි. ඒක නිසා පහළ වෙන්නා වූ ඒ දකින ඉන්ද්‍රිය මේ මම ඇහෙන් දකිනවා කනෙන් අහනගෙන ඒ ඉන්ද්‍රියත් ආත්මීය දෙයක් නෙවෙයි. ඒ ස්පර්ශයේ වේදනාදී සෑම දෙයක්ම බලන්න ගියොත් මේ පටිච්ච සමුප්පාදයේ මුළු හදින්ම අදාහනවා. ඒක ඉති වෙන්න හැබැයි පැහැදිලි මානසිකත්ව වෙනසක් වෙන්න ඕනේ. නමුත් අදහනවා නම් තේරේ පුංචි පුංචි කොටස් වල කඩලා බැලුවොත් ඒක තුළ පවතින හර පද්ධතියක් හෝ ජීවයක් හෝ ආත්මයක් හෝ ජීව ජීවාත්මයක් හෝ පරමාත්මයක් නෙවෙයි මේවා හේතු ඵල ධර්ම සමාන චිත්ත නියාමයකට දුවන. සමාන බීජ නියාමයකට දුවන. සමාන කර්ම නියාමයකට දුවන. සමාන උතුම් නියාමයකට දුවන. මේ න්‍යාය ධර්ම අපි පහළ වෙන්නේ ඉස්සරහ තිබුණ එකක්. අපි නිවන් දැක්කත් මේක මෙහෙමමයි අපි නිවන් නොදැක්කත් ඒක මෙහෙමයි. මේ න්‍යාය ධර්ම වලට සිදුවෙන දේවල් වලට මම නිකන් උපන්න ධාතික ලියන්න දෙලා මේ මගේ දරුවෙක් කියලා අරගෙන මේ විඳවන සතාට තමයි පුතඥය කියලා කියන්නේ. මේ ආකන එකක් හරිය දාගෙන මේක මගේ වෙන්න ඇති කියලා හිතාගෙන පුදුමාකාර විදිහට විඳවන. ඒ හේතුව මොකද හරියට වැඩේ වෙන්නකොටම නිරීක්ෂණය කරන තරම් එලෙමසිටි 100ක් නැහැ. අප්‍රමාදයක් නැහැ. ප්‍රමාදිතී ඉතින් මේ විදිහට අප්‍රමාද වෙලා බැලුවා. ඒ පුද්ගලයා ගීත රූපෙන්, සද්දෙන්, ගන්ධෙන්, රසෙන් පැන්නා. ආනාපානෙන් පිට පැන්නා. සක්මන් කරන පිට පැන්නත් ඒ පුද්ගලයා කලාතුරකින් තමයි කනගාටු වෙන්නේ පටිච්ච සමුප්පාදේ දාන්න. එතන කනගාටු වෙන්න නම් ආත්ම සංඥාව තියෙන්න ඕනේ. මේ කියන්න හදන්නේ මේ වැරදි කරලා නිවැරදි කාර්යය වෙන්න කියන මේ උසාවිය කියලා බොරු කියන කතාව නෙමෙයි. හරියට නිරීක්ෂණය කරලා බලන්න අපිට අධිකාරී ශක්තියක් කියනවාද කියලා ඔය හිත එහෙ පණින එකට. ඉතින් අධිකාරයක් ශක්තිය නැති එකට මොකටද කනකට වෙලා තියෙන්නේ? මේක ධර්මතාවයක්. න්‍යාය ධර්මයක්. අනේ න්‍යාය ධර්මයට අපි යන්න අර න්‍යාය ධර්මයේ තේරුම් අර න්‍යාය ධර්මයේ තමයි පිළිගන්න ඕන කියන එකට කියනවා තතතාවය කියලා. එහෙව් ගතිය කියලා කියනවා. ඒක මම ඒක මගේ ඒක මම මගේ ආත්මය කියා ගන්න එකට කියනවා ආත්මගතිය කියලා. ඒතකොට තත්ත්වයක් ඉන්න විදියක් නෑ පශ්චාත්තාප විතරයි එන්නේ. ඒ නිසා වෙන දේ වෙන හැටියෙන් බලන ඇති දේ ඇති හැටියෙන් බලන එන්නකොට මේක නිරීක්ෂණය කිරීමේ ශක්තිය කෙනෙක් ළඟ තියෙනවා නම් ඒ විදිහට තේරෙන පටන් අර ගන්නවා. බුදුන් දැකපු තාලේ ඕක තමයි. රහතන් වහන්සේලා දකින්න ක්‍රමය ඕක තමයි. පටිච්චසමුපාදේ හොඳට පිළිඅරගෙන එළඹ සිට සීන් හිටියොත් සමහර වෙලාවක සමාන සිද්ධිවලදී අපිට මේ විදිහට හිත බේරගෙන ඉන්න පුළුවන්. අන්නේ විදියට හිත බේරන චිත්තක්ෂණ සිද්ධි බහුල කිරීම සඳහා තමන් කුමක් කළ යුතුද? ඒකට කියනවා භාවනා අනුග්‍රහිතය කියලා විපස්සනා අනුග්‍රහිතය. ලුවාමතරන් ඉඳ දෙන්න ඕනේ නික්ලේශී හිතට. අනායා අනාකූලව ගලන ජල ධාරාවට ආකූලතා දෙන්න එපා. පැහැදිලියට බොරදියේ එක් කරන්න එපා. එහෙමම යන්න දෙන්න හදනකොට මේ පිවිතුරුව පහළ වෙන්නා වූ චිත්තක්ෂණයේ පිවිතුරුව පහළ දිගට යාම සඳහා කළ යුතු එකම දේ තමයි යමක් නොකර සිටීම. පිරිසිදුර පහළ වෙන චිත්ත වීර්ය දිගට යනකොට කෙලෙසෙන්නෙම කරන නිසා මොකක් අපේ ක්‍රමෙට කියනවා අනනවා කියලා. මේ කියන දෙයට යන්න දෙනතු අනනවා. මේක ඒක තේරෙන තාලේ බුදුහාම කියනවා සබ්බපාපස්ස ආකරණං ඒතම් බුද්ධහන සාසනං. සිළු පාපයන්ගෙන් වළකින්න එච්චරයි බුදුරුගේ එකම අනුශාසනාව. ඒ පාපයට පාපයෙන් වැළකීම නැත්නම් අනාකූල ප්‍රවාහය අනාකූලම යට දෙනවා. පෑදීදී පෑදීදීට මේ යන්න දෙලා පොරදී එකතු කරන්නේ නැතුව ඉන්න පුළුවන් නම් ඒකමයි කුසල සුපසම්පදා කියන්නේ. ඒකමයි අපේ තියෙන දක්ෂකම. ඒකමයි අපේ කුසලතාවය. අපි වැඩි යුත්ත ඒ නිසා අපිට කරන්න තියෙන මේ චිත්ත වීදි ඉස්සල්ලා නම් එකම ආනාපාන එකම වම දක්න තියෙන සතිය වඩල සතිය සතිපට්ඨාන සතිය කරලා ඉන්ද්‍රිය සතියක් බවටපත් කරලා බල සතියක් බවටපත් කරලා පිට ගියත් නොසැලෙන මට්ටමකට ගිහිල්ලා තනකොළ කන්නේ මේ ගොයමේ කිතේ කන්නේ කිතේ කාපන් වනාතේ කන්නේ වනාතේ කාපන් දැන් අසොන් නෙල්ලා තියෙන්නේ. උඹට ඕන විදිහට හැසිරියන් කියලා හිතට යන්න දීලා යන යන තැන නිරීක්ෂණය කරලා බලන්න හිටියොත් එකම ට්‍රැක් එකේ ගිහිල්ලා ගන්නතර සමත සමාධියෙන් එන රසයට වැඩිය විවිධාංගීකරණ වෙච්ච රසයක් එනවා විපස්සනා සමාධියේදී පිටිය දීලා නටන්න ගන්නවා හිතට. ඉන්නවා කැමරාවක් දාලා තියෙනවා. එහෙම නැත්නම් වීඩියෝ කැමරාවක් දාලා තියෙනවා. හැම එකම ෆිල්ම් එක. ආපොදුමාකාර දපණේ වීමක් වෙනවා. ඔබුරුම ඉන්න කාලේ මම දැකලා තියෙනවා මේට වැඩි ලොකු ඒ ශාලාව සාමාන්‍යයෙන් එකේ 300ක් වාඩි කරලා දාන්නේ. රවුම් මේස් තියෙන බිම වාඩි වෙන්නේ පත්තර අරන් ගියා මේක කැම විදලා තියෙනවා බෙදාගත්ත වැළඳුවා ගියා. ඉඳුල් ඇටයක්ම දාන්න බෑ. පාත්‍රය අරගෙන යන්න ඕනේ ඉදිරිය කියලා හොදාගෙන යන එකයි තියෙන්නේ. ඒ මේ අපේ උඩ දාන ශාලාවේ 10 දිනක් කරද්දොත් 15කට ඉඳුල එකතු ඒ 600කට වළඳන එක ඇටයක්වත් දාන්න බෑ. ඒකල ටැප් එක ගාව රෝදන තනවත් ඉඳුල් තිබුණොත් සයිඩෝ කියලා බලන්න. ඉතින් මේකෙදී අර తాවකාලික පැවිද්ද තියෙන කාලේ ඒ වගේම එහෙ තියෙනවා මේ සුරුට්ටක් පුරුකි කැටි දන්නවා ඇති ඒ මඟුල් ගෙදරක් වුණොත් උපන් දිනයක් ආවොත් විවාහයක් වුණොත් මඟුල් ගෙදර මොනවා හරි මංගල කාරණාවක් වුණොත් පන්සල දානයක් දෙන එක තමයි ඒගොල්ලෝ කරන්නේ දාන හොඳට දෙන්න. ඒ වගේම එන කට්ටිය අන්තිමටම රූපලාවන්‍ය කරගෙන ඉන්නේ. මුත්තට ඇඳලා මාලා දාගෙන පන්සලට එන්නේ. ඇවිල්ලා සංකේ මනමාලිත් එම මනමාලිත් නෝ මනමාලිත් ඔක්කොම ඉන්නේ ලස්සනට මගු විදට වගේ ඇඳගෙන. ඉතින් සංඝයාට දාන බෙදලා. ඒ සංඝයා ඉතුරු කරව බත් ටික ගන්න එක තමයි ඒගොල්ලන්ගේ තියෙන ලොකුම මේ දිව්‍ය අවශ්‍යතාවය. ඉංගකට ප්‍රස්ථාන කරලා ඒ ටික එහෙම ඉඳකට බලන්න. ඉතින් වරඳන්න ගියාට පස්සේ පන්සල් වල කරන දෙල්ලමනේ මං හිතේ පණිතරම් නිසා එතෙන් දැල්ලා එතෙන්වත් ඇවිල්ලා කච කච කච කච ගන්න පටන් ගන්නවා. දැන් අඟුල් ගෙදරනේ. ඒ සයිඩෝට සයිඩෝ සමහර ලාවට කියන උඹලගේ මගුලත් අකුලන ඵලයල යන්න මේක ඇතුලේ භාවනා කරනවා කියලා කියන වෙලාවට මම දැකලා තියෙනවා. ඊට වැඩිය ලේසි වැඩක් මම දැක්කා. ඒ බහ ඒ කෑ ගන්න වෙලාවේ කවුරු හරි කැමරාවක් ගෙනල්ලා වීඩියෝ කැමරාවක් දාපුවම ඔක්කොම රහත් වෙනවා අපි. ඒක වගේ බය ඇති උපකරණයක් මම දැක්කේ නෑ. ඕක දඟලන ඕන කෙනෙක් ළඟට වීඩියෝ කරනවාමයි මේ විදිහට වීඩියෝ කරනකොට මාත් දැක්ක එකපාරට මාත් නිකන් බුදු වෙනවා. මේ එතකන් දාඩි දමදම කකා හිටියේ. දැන් නෑ බොහොම පිළිවෙලට අනනවා අනනවා අනනවා අනනවා ගන්නවා ගන්නවා ගන්නවා ගන්නවා රසයි රසයි රසයි රසයි. බුදුහාමුදුරුවන්ට වැඩි බයක වීඩියෝ කැමරා. මේ වීඩියෝ කැමරා එක තමයි සතිය කියන්නේ. අපි ඕනේ වැඩක් කරනකොට ඒ වීඩියෝ කැමරාකට දැම්මට පස්සේ පුදුම සංවරයILLක් එන්න පටන් ගන්නවා. මේ සංවරය අප්‍රමාදීව දා ගන්න පුළුවන්. ඒ කියන්නේ වෙන මිනිහ පිටේ ඉඳලා බලනවා වගේ බලන්න පටන් අරගත්තොත් දැන් ඒකේ ඔබ දෙපැත්තක් තියෙනවා හොඳ පැත්තකුත් තියෙනවා අරක පැත්තකුත් තියෙනවා. අද ඇමරිකාවේ ඕනම වීදියකට ගියොත් හැම වීදියකම කැමරාවක් තියෙනවා. හැම සුපර් මාකට් එකකම කැමරාවක් තියෙනවා. හැම පෙට්‍රල් ෂෙඩ් එකකම කැමරාවක් තියෙනවා. ඇමරිකාවේ පෙට්‍රල් ෂෙඩ් වල සමහර ප්‍රාන්තවල පෙට්‍රල් ගහන අය ඉන්නවා. අනිත් වගේ නෑ වාහනේ ගිය ගමන්ම වීඩියෝ වෙන්න පටන් අර ගන්නවා. ඊට පස්සේ බිල ගෙවල යනවා දැක්කොත් ඒ වීඩියෝ ක්ලිප් එක අයින් කරනවා බිල ගෙවල නැත්තම් හරියට වාහනේ නැතර කරනකොට නම්බර් ප්ලේට් එක තමයි කැමරාව වදින්නේ. ඒ ඊට බිල ගෙවල නැත්තම් ඒ ප්ලේට් එකේ නමට චාර්ජ් ෂීට් එකක් එනවා. ඉතින් මදාවියෝ කරන්නේ හොර ප්ලේට් එකක් ගහගෙන ගිහිල්ලා පෙට්‍රල් ගහන්න යනවා. උඩට නම්බර් ප්ලේට් එකක් ගහලා ගිහිල්ලා අරගෙන යන එකයි කරන්නේ. ඉතින් ඒ නිසා අපිට පේන්න තියෙන්නේ මේ මම මේ කියන හදන පොලිටික්ස් පැත්ත අපිට පේන්න තියෙන්නේ මේ නිසා සමාජයේ තියෙන ප්‍රබලකම් අඩු වෙලා කීකරු වෙනවා කියලා. මොකද ඒක නෙවෙයි ඇමරිකාව ඇමරිකා ගාන්මන්ට් එක ඔත්තු බලන හැටි මේ පේන්නේ. ඒගොල්ලෝ ඒක දිගේ ගිහිල්ලා කියනවා ඒ කැමරාව විතරක් නෙවෙයි දැන් කිසිම කෙනෙකුට මොනම දෙයක්වත් කරන්න බෑ. ඒ ඇමරිකන් ගාන්මන්ට් එකේ තියෙන රහස්‍යත්ව සේවාවට අපිට ඕනේ අපි අනේනේ ඕන දෙයක් බලතැකි. ඒ සෙල්ෆෝන් එකක් ගෙනියනවා සෙල්ෆෝන් එක ඕෆ් කරලා තිබ්බත් ට්‍රැක් කරනවා. කාර් එකක් ගෙනියනවා කාර් එකේ ස්විච් එකේ තියෙනවා ලොක් කරන්න තියෙන ඉලෙක්ට්‍රොනික ගැජට් එක ඒක ට්‍රැක් වෙලා තියෙනවා. ඒ අපි කොහේ ගියත් නැක් වෙලා තියෙනවා. ඒක ඒ පොලිටික්ස් කරන වැඩක්. ඒ කටියට ඕන තොරතුරු ගන්න මේ වැඩේ කරනම සමාජයට හම්බෙන ලාභය තමයි හොරෙකුට ලේසියෙන් පැලලා යනවා. මොකද කොයි වෙලාවෙ කොතන ට්‍රැක් වෙනවද දන්නේ වගේ අපේ කෙලෙස් කොයි වෙලාවෙ කඩාපනින දන්න සුපර් මාකට් එකක් වගේ තියෙන තැන කෙලස් වහුරු කඩාපනින වගේ හැම වෙලාවෙම වීඩියෝ කැමරාවක වැඩ කරනවනම් ඒන හොරා දාන්නව කොහෙන් ට්‍රක් වෙන්න ගන්නයි කියලා. ඒ කැන්ඩාවල හිටපු කෙනෙක් කිව්වා මේ මිනිස්සු ඇවිල්ලිවර වෙලා කවුන්ටර් එක ආව සූට් කේස් එක බිම තියලා කතා කරගෙන ඉන්න ටිකට සූට් කේස් කුසලා. 아무ත් ඒ කාපු ගාව. මොන විදිහ මෙයා ඉඳලා තියෙන කවුන්ටර් එකේ මොන විදිහකට කරන්න බෑ ඒ අමුත්තා මේ ක්ලේම් කරලා තියෙන හෝටල් එකක් තිබේ. වීඩියෝ ක්ලිප් එක බලනකොට හොරා අපේ ටොරොන්ටෝ විහාරයට ගියා. එයාට ගහලි වල බලනකොට වීඩියෝ ක්ලිප් එකට අහුලා තිබුණා පෙට්‍රල් බෝම්බ ගහලා දුන්නා. ඉතින් ඒක නිසා අතර හැබැයි ඒ කේස් ඉසල කේස් එකේදී නම් මනුස්සය ඇල්ලුවා ඉතින් දෙවෙනි කේස් එක අල්ල ගන්න බැරි වුණා. මේ තොරතුරු ලැබුණාට පස්සේ මේ වීඩියෝ කැමරාගේ රෙකෝඩ් වෙනවා කියලා දැනගත්තට පස්සේ ඉබේම සංවර වෙන ගතියක් එනවා. ඒ නිසා සත්‍ය දියුණු කරගෙන ගිහිල්ලා අපි ඉස්සෙල්ලා මේ විඥානය නිසා නාම රූප පහළ වීම බයට කාරණාවක් පාණකින් තොර කාරණාවක් න්‍යායපත්‍යකින් තොර වෙන කාරණාවක් කියලා ඉච්ඡාපංගතක් ඇති වෙන්න ඉඩ තියෙනවා. නමුත් මේ නාම රූප මතු වෙන මතු වෙන කොයි නාම රූපේ වුණත් ඒ කණේ නාසී දිවේ මතු වෙන වෙලාවෙදීම අප්‍රමාදීව ඒක අල්ලගත්තොත් මූල කර්මස්ථානයේ නොවුණාට ඒකේ යම් චිත්ත නියමයක් හෝ එහෙම නැත්නම් මතුවේ චර්මණයේ නිමිටි ගැනීමෙන් ඒකේ ස්වභාවික ලක්ෂණ හෝ එහෙම නැත්නම් තමන්ගේ මූල කර්මස්ථානයේ එන්න තියෙන ප්‍රස්තාව වශයෙන් හෝ ආචන්ත රාශියක් තියෙනවා. ඒ දැනගත්තට දැනගත්තට පස්සේ යෝගාවචරයට කල්පනා වෙන්න ඉඩ තියෙනවා මේ විදිහට මේ හිතේ කරන මේ මේ ට්‍රික්ස් මායා කල්ල කවද ඉවර කරන්නද කියලා ඒ තරමට මේ විඥානයේ කිසිම ලැජ්ජාවක්, බයක්, චකිතයක් මොනම මායමක්වත් මායිමක්වත් නැහැ. මොනම දෙයකටත් මායින් කරන්නේ. ඒ නිසා පච්චත්තාපේ නිර්දින අපෝ මේක ඉවර කරන්න බැරි වෙන්නේ. කොච්චර උචිත්තක්ෂර කියනවා දවසකට කොච්චර මෙයා ඇහි කනින් දිවෙනසේ පනිනවා. බලන්න බලන්න ඉන්නකොට දවසක තේරෙයි මේ මම බලන්නේ මගේ මනසනේ මේ මුළු මානවයගේම මනස කියයි කියලා. අපි දෙන්නේගේ වෙනසක් නෑ මේ හිතේ තියෙන කෂට ගතිය. අපිට බේරෙනම් අපි වෙන වෙන අම්මලාගේ දරුවෝ වෙන වෙන මේ පසුබිම් වලින් පැනනගේ ලාභයි කියලා. මේ මායාකාරී ගතිය විඥානයේ තියෙන මායාකාරී ගතිය අතින් දෙන්නේගේ කිසිම වෙනසක් නෑ. නිසා යම් දවසක Taman ඒ ඒ පද්ධතිය සර්කිට් එක නැත්නම් ඒකේ සමීකරණේ දැනගෙන ඇතුළට යන්න යන්න යන්න තේරෙන්න පටන් අර ගන්නවා. මේ දේ අනික Taman ඉස්සරහා භාවනා කරන මනුස්සයා දැනගත්තත් නොදැනගත්තත් එයාගේ හිතෙත් වෙන්නේ මේකම තමයි. මම සත්‍යයෙන් හිතියත් නැතත් වෙන්නේ මේකම තමයි. ඒ නිසා මේ මේ ප්‍රයත්නය තුළ අප්‍රමාදය තුළ සතිය තුළ අපි මේ මානවයේ අවුරුදු 40000ක් ලෝකේ ජීවත් වන මේ මුළු 40000ම ඉතිහාසයේ පිටු කරන්න පුළුවන්. කොහොමද මේ ප්‍රතික්‍රියා කරන්නේ? මේක අපි මේ චාර්ල්ස් ඩාර්වින්ගේ මතයේදී කිව්වනම් natural selection. ස්වභාවික වර්ණ. මතක තියාගන්න ස්වභාවික වර්ණයේදී අපිට හැදිලා තියෙන්නේ බාධාවට අභියෝගයට එක්ක හැඩ ගන්න එක්ක පහර දෙන එකට. කවදාකවත් හොඳ දෙයට ප්‍රතික්‍රියා කරන ඇඩියෝ ක්‍රියා කරන ආකාරයේ ස්වභාවික වර්ණයට වළංගු නැහැ. ඒක හරියට කියනවා වෛද්‍ය ශාස්ත්‍රයේ දන්න හරියක් දන්නේ ලෙඩ වුණාට පස්සේ සනීප කරන්න මිස ඒකේ කොටසක් වෙන මහජන සෞඛ්‍යය ලෙඩ නොවීම පිණිස කටයුතු කිරීම වෛද්‍ය විද්‍යාවට වෛද්‍ය විද්‍යාවට මායි වෙන්නේ නැහැ මොකද ඒකෙන් කාණක් හම්බ කරන්න බෑ. මනුස්සයෙක් ඒක දුන්නට කිසිදයක් හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා ඒගොල්ලෝ ඒක විශ්ලේෂණය කරන්න මේක මේ මානව වෛද්‍ය විද්‍යා දෝෂයක් නෙමෙයි මේ ලෝකේ හැදිලා තියෙන හැටි. ඒ නිසා අපේ මනස දන්නේ තර්ජණයට බයට අභියෝගයට ක්‍රියා කිරීම පිළිබඳව අපිට කිසිසේත් ඉගෙන ගන්න දෙයක් අපි කවදාකවත් දන්නේ නැහැ සාධර්මයට ක්‍රියා කරන්න හැටි. අපි කවදාකවත් දන්නේ නැහැ සාධර්මයට ක්‍රියා කරන්න හැටි. අපි කන්නේ නැහැ බුදුන් කෙනෙක් ඉදිරියට කොහොමද ක්‍රියාත්මක වෙන්න ඕනේ කියලා. එතකොට අපිට බය හිතෙනවා. මොකද අපේ හිත ගොඩනැගිලා තියෙන මේ ස්වභාවික වර්ණය නමු ස්වභාවික වර්ණ කියන්නේ බැලන්ස් එක. ඒක අනිවාර්යයෙන්ම කෙලෙස් වලට ප්‍රතික්‍රියා කිරීම තුලින් යන නිසා අපි ඒ අංශේ බලවත් වෙන්න වෙන්න සෞඛ්‍ය සම්පන්න මනස සත්පුරුෂයෙක් ගාන ගියහම කරන්නේ කොහොමද? සද්ධර්මයෙන් කරන්නේ කොහොමද කියන එක අපෙන් මැකෙනවා. මොකද අපි නිතරම බයෙන් ඉන්නේ. අරකින් පහර දෙයි මේකෙන් පහර දෙයි කියලා සැකේ නිසා. ඉතින් මේ අතින් බලනකොට අපේ අතර කිසිම වෙනසක් නැහැ. ඔක්කොම තියෙන සමාන මානව මනසක්. ඒක නිසා මේ පොඩ පොඩ හරි කමක් මේ හිත පිටපයින්කොට හෝ වේවා මූල කර්මත්තානේ හෝ වේවා සතිය කැඩිලා පශ්චාත්තාප වීම හෝ වේවා භාවනා හරියයි කියලා උදම්මනන වෙලාවේ හොයවා කිසිසේත්ම සිද්ධ වල වෙනසක් නැහැ. ඔක්කොම නිකන් චිත්ත ධර්ම වගේක් වැඩ කරා. දැනගත්තට පස්සේ මේක යාන්ත්‍රණය මේක සමීකරණ දැනගත්තට පස්සේ තේරෙන්න පටන් අර ගන්නවා අපි මේ හැම විනෝදාංශයකින්ම හැම ඈකන දිනාශයේ පිනවීකින් කරන මේකට තියෙන අවස්ථාවක් නැති කරලා අපි සම්පූර්ණ බාහිර අවර්ති වෙලා සම්පූර්ණ පිට දේවල් ගැන කල්පනා කරලා මේ අත්‍යන්තෝ වැදගත් කාරණාව වසහායනවා. ඒ කියන්නේ අවස්ථාව නැති කර ගන්න. ඒ නිසා මේ වගේ වෙලාවක ලාවට හරි කමන්නේ යාන්තමට හරි කමන්නේ අරමුණක් ගන්නකොට මේකට ප්‍රියමනාපමනාව පහළ වෙන හැටි ඒ නිසා අපි අමතක කරන අරමුණු පිළිබඳ හිඟීමක්වත් අපිට නැති වෙන හැටි වගේ දෙයකට යන්තමට හරි හිත ඇරෙනවා නම් හිතන්න අපේ හිත කොච්චරක් ඇතුළට යන්න ඕනේද බාහිර අමතක කරන්න ඕනද මේ වගේ ධර්මතාවයකට අපි පිළිගන්නේ. ඒකත් කවුරුත් කරලා දෙන දෙයක් නෙමෙයි. දාන දීලා මේක අපිට ලබන්න බෑ. සීල් රැකලා මේක ලබන්න බෑ. අනියම් වශයෙන් මිසක්ක සමත භාවනා කරුවට මේක හරියන්නේ අනියම් වශයෙන් මිසක්ක හරියටම කෙලෙස් උපදිනකොට, හරියටම හිත පිට යනකොට, හරියටම මනාවේ පහළ වෙනකොට, හරියටම මමනාපේ පහළ වෙනකොට, එතනදිම එළඹ සිටි සතිය આવොත් ඇත්තටම සතියෙන් එළඹ මන අපිට පහළ වෙන සතියද අමනාපයට පහළ වෙන සතියද හොඳ කියලා ඒව නිකන් විකාර කතා විතරයි. කෙලෙසේට පහළ වෙන සතියද හොඳ කුසලයට පහළ වෙන සතියද හොඳ කියලා ඒව නිකන් මේ ලෝක සම්මතයේ පමණයි. සතියට මොකක්වත් නැහැ. කවදා හෝ අපි ඒක කපාන කපාන ඇතුළට ගියාම ඉතුරු වෙන්නේ මේවා හේතුඵල ධර්මයක සිදුවෙන දෙයක්. මට තියෙන එකම දේ තමයි යාන්ත්‍රය දරගන්න. යාන්ත්‍රණය දැනගත්තා. ඒ න්‍යාය ධර්ම වෙනස් වෙන්නේ. චිත්ත නියාමයක්, උතු නියාමයක්, කම නියාමයක් මොනක්වත් වෙනස් වෙන්නේ නැහැ. හැබැයි අපිට ප්‍රෙඩික් කරන්න කියන්න පුළුවන් කල්ලාතුවා කර්ම නියාම අනුකූල මේක වෙනවනම් ඉතින් මොකද කරන්නේ අපි කරපු එකක් තමයි මේකදී අලුතෙන් කර්ම රැස් නොකිරීම පිණිස අලුතෙන් චේතනා පාලන කිරීම පිණිස අපිට පරිත්‍ත කරගන්න පුළුවන්. බීජ නියාම, චිත්ත නියාම, උතු නියාම වගේ වෙන දේවල් ඒක නිකන් නක්ෂත්‍රේ බලලා කියන වගේ මේක මෙහෙමනම් ඊගාට මේකයි වෙන්නේ කියන සමහරලාට ප්‍රක්ෂේපණ කරන්න පුළුවන් තරමට වගේ තේරෙන පටන් ගන්න මේ මිනිස්සයා මේ යන්නේ කේල් ගහ ගන්න දයන්නේ පොල් ගහ ගන්න දයන්නේ කියලා අරක යන තැනින් කියා ගන්න පුළුවන් වෙන විදිහට තමන්ට වර්තමානයේ ලැබෙන චිත්තක්ෂණයේ තහවුරුව අන්වේ ඥාන වශයෙන් අනිවාර්යයෙන් මේ ශරට පස්සට අපිට ආලෝකයක් ලබනවා. ඒ කියන සර්වඥාන්සේ පාරේ වඩිනකොට හෝ වේවා උන්වහන්සේ බම්බයක්තොර බලාන ගියාට ගව්වක් ප්‍රදේශයේ සිටින සෑම සත්‍යයක්ම සෑම ගන්ධයක්ම සෑම රූපයක්ම උන්වහන්සේගේ ඥාණයට අහු වෙනවා. බැලු බැලමන තියෙන බොහෝම සාන්ත ඉඳුරන් සහිතව ඇතුළට නිමිච්ච ගතියක් පේනතියි. ඇතුළට නිමිච්ච ගතිය කොච්චර බලවත්ද කියනවනම් බාහිර සම්පූර්ණ පිළිබඳව නිකන් හරියට එයාපෝට් එකේ වටේට කිලෝමීටර් 30ක් ප්‍රදේශයේ රේඩාර වලින් කවර් වෙලා තියෙනවා වගේ අර සාධ්‍යය. අපි හිතන්නේ මේ බාහිර අරසාවෙන් තමයි අපිට අරසාව සැලසෙන්නේ. සාබෝධර සදා කරනවා සතියමයි අරසාව. සතිය අරසාව කියන එක හොඳට විස්තර කරන්න පුළුවන්. අපි සතිය අරසා කරනවා නම් සතිය අපිව අරසා කරනවා. ඒ නිසා සතිමත්ව සිල් රකින්නවා නම් සීලය හා සමාන ආනිසංස වගේ අපි රැකෙනවා. පය නැතුව. ධාමත්ම සතිමත්ව සමාධිය අරසා කරනවා නම් අපිට මේ ධිට්ඨතම සුඛයක් වශයෙන් විවේකයෙන් හටගත්තා වූ වීචු කියලා වෙනවා. සතිය යුක්තව විපස්සනා වාරස කරනවා නම් ඇති හැටිය. හිතපු දෙයක්වත් බලාපොරොත්තු දෙයක්වත් පොතේ තියෙදක්වත් ඇති හැටිය නිකන් හැම ගහලා හෙළුවෙන් ප්‍රකෘතිව තීරතාලේ බලා ගන්න පුළුවන් වෙනකොට පේනවා මේක සියලුම මානවයාට පොදු ධර්මයක් නිසා අපි මේ කරගෙන යන වැඩේ අපි නෙමෙයි මම මේ වෙලාවේ මේ කරගෙන යන වැඩේ ඔය හිතන විදිය ආත්මාර්ථකාමී වැඩක් නෙවෙයි. පෞද්ගලිකත්වයේ කරන හදන වැඩක් වේ මේක සම්පූර්ණ මුළු පද්ධතියෙන් පිළිබඳ අවබෝධයක් ඒක නිසා බුදුජානක කියනවා තමන් අරසා වෙනවනම් තමන්ගේ හිත අරස කරනවා නම් ඒ මනුස්සයාගේ බාහිරට කාර්යයක් වෙන්නේ නැහැ අනිවාර්යෙන් පරිසරය අරස වෙනවා. ඒ වගේම පරිසරය අරස කරනවා නම් ධර්මයේ විශ්ින් ඒ පුද්ගලයාට ආශ්‍රය කරනවා. ඒක නිසා ඒ අර සේදක සූත්‍රයේදී බොහොම ලස්සනට ඒක ਸਰවතරච මතක් කරන එක නිපමාවක් මාර්ගයේ මිනිස්සු දෙන්නේ ගුරුවරයා ගෝලයා දෙන්න ගුරුවරයාගේ කර උඩ උණ ගහක් කියලා උණ ගහ උඩ ගෝලයා බැලන්ස් කරනවා මේ සර්කස් පේ. එනකොට ගුරුවරයා කියනවා ගෝලයාට කරට නැගිටින්න ඉස්සලා ඔබ කරුණා කරලා මගේ කර උඩ තියෙන මේ උණ ගහ කියලා හිතාන මාව අරසා වෙන විදියට උඩ කරඬාපන් කියලා. ඒතර ගෝලයා කියනවා සර් මට නම් ඒක ෂුවර් නෑ. මම මං අරසා වෙන සර් සර් අරසා වෙන. කියලා බුදුරජාණන් වහන්සේ අහනවා මේ දෙන්නේ කවුද හරි කියලා. ඊට පස්සේ බුදුරජාණන් කියන මේ ගෝලයා කියන කතාව තමයි හරි. කවදාකවත් ගෝලයාට බෑ බුරා රසකරන්න. බුරා කියනවා හැබැයි මේවා. ඔබ මගේ මගේ කරට රිදෙන්න තියෙන පිටුම් ගහපන්. ඒතර මම පුළුවන් තරම් ඔබ ආරක්ෂ කළා දෙන්න කියලා. ගෝලයා කියනවා එහෙම වෙන්නේ නෑ. එකයි මට කරන්න පුළුවන්නේ ඔයා ඔයාගේ වැඩේ බලා ගන්න මම මගේ වැඩේ බලා ගන්නම්. එතකොට බැලන්ස් එක තියෙයි. ඒකට අපිට කීයක් හරි හම්බ කර ගන්න පුළුවන්. ඒක තමයි අපි මේ පද්ධතියක් වශයෙන් වැඩ කරනකොට තමන් මුදුවට අරසා වෙලා සීයේ කටයුතු කරනවා නම් පද්ධතියේ බේම අරසයි. පද්ධතිය අරස වීමෙන් තමනුත් අරස වෙනවා. නිසා ධම්මෝ අවේ රක්ඛති ධම්මචාරී කියලා කියන්නේ තමන් සතිමත් වෙච්ච මට්ටමට අප්‍රමාදී වෙච්ච මට්ටමට තමන්ට අරසක් තියෙනවා. ඒක හිතා ගන්න බෑ. මොනම තාලෙන්වත් හිතා ගන්න බෑ. මේ ශාසනය වෙනුවෙන් තමන් කරන වැඩ ටික 100 100ක් කරනකොට අනිවාර්යයෙන්ම ශාසනය විතරක් නෙමෙයි සියලු පැතිවල අරසවසස හිතෙන්න එන්න තෙක්ම සැක හිතෙනවා නෑ නෑ නෑ අපිට පුද්ගලිකව මේවා හිතන්න වෙනවා අර කන්නේ කියන්නේ කවදා හෝ 100 100ක් නැත්නම් මුළු හදින්ම මේ ශාස්ත්‍රික කටයුත්ත අප්‍රමාද කටයුත්ත සත්‍ය කටයුත්ත අරස කරනවා නම් ඉතා ගන්න බැරි වෙන විදිහට සජීවී ධර්මයක් තියෙන්නේ ඒ ඒ ජීවිතේට ඒ ධර්මයට ඒ ආධ්‍යාත්මයට ඒ ගමනට ඕනේ සේරම කටයුතු සැලසෙනවා ඒ නිසා පොදුවේ පටිච්චසමුපාද විශ්වාස කරනවා කියලා කියන්නේ පුද්ගලික අර්ථකථන දෙයක් කියන්නේ නැහැ. පුද්ගලික තීන්දුව ගැන අදහන්නේ වෙන දේ ධර්මානුකූලව සතියේ යුක්තව එහෙම නැත්නම් අප්‍රමාදව නිරීක්ෂණය කරලා පටිච්චසමුපාදය හේතුඵල ධර්ම අනුව මේක සිද්ධ වෙන්නේ කියලා බැලුවොත් ඒක ඇයි මට මෙහෙම වෙන්නේ කියලා හෝ එහෙම නැත්නම් මම මෙහෙම කරලා කොහොම හරි මේක කරනවා කියන දැඩි ආයාස හෝ නැතුව අර තතතාව එන එන දේ හැටියට ගත කරන්න පුළුවන් ගතිය ඉන්න පටන් අර ගන්නවා. ඒක සර්වඥ සත්‍යතාව කරලා තියෙනවා ඊට වැඩිය උත්තරීතර දෙයක්. වෙන ස්වභාවයට වෙන්නර්ලා බලනවට වැඩිය උත්තරීතර දෙයක් බුදු මනසකටවත් තේරෙන්නේ නැහැ. ඉතින් එක චිත්තක්ෂණයක් ආස්වාසේ දන්නවයි කියලා කියන්නේ අන්නේ උත්තරීතරකම තමයි. එක චිත්තක්ෂණ ප්‍රසවාසේ දන්නවයි කියලා කියන්නේ උත්තරීතරකම තමයි. අපේ යුතුයකම වෙන්නේ ඒ චිත්තක්ෂණය පුළුවන් තරම් සති මාත්‍රාව පුළුවන් තරම් දිකට පවත් ගන්න ඕනේ. එතකොට සති මාත්‍රාව තුලම පරිච්ඡම්පාදේ තියෙනවා. පරිච්ඡම්පාදේ තුලම ඒ හරහා ගිහිලා සතියට එන්න පුළුවන්කමක් තියෙනවා. ඒ නිසා මේ අද අපි ඉදිරිපත් කරගත්තා වූ මේ සම්බන්ධතා තුලින් හැම කෙනාගේම සති මාත්‍රාව වැඩෙන්න සතිපට්ඨානේ සතිපට්ඨානේ පරිච්ඡම්පාදේ තව තවත් කලෙදි විනිසා හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතන නැවත කරනවා සීල දිනාටම චන්සිමුදා වේවා.